දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් ඉන්නාන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩි දෙනෙක් දන්නා පරිදි අපි මේ වෙලාවෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න සාකච්ඡා එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා සඳහා. ඉතින් ඒ අනුව මම සුපුරුදු පරිදි ආරාධනා කර සිටිනවා. වෙලාවට පිළිසෙට තැනට ගැළපෙන සුදුසු ධර්ම ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරගන්නයි කියලා. ඉතින් දැන් ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න මතින් අපි සාකච්ඡාව පටන් අර ගන්නවා. ඒ අතරවාරදී කාට හරි අතුරු ප්‍රශ්න නැත්නම් ප්‍රකාශන කරන්න තියෙනවා නම් ඒ සඳහා ඉදිරිපත් වෙන විදිහට මම කර්මාවෙන් මතක් කර සිටිනවා. ඒ ඉදිරිපත් වෙන තෙක් අපි ලිඛිත ප්‍රශ්න අනුව සාකච්ඡාව පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. කියන. ගරු ස්වාමීන් වහන්සේ සමාධිය සහ පළමු ධානය ගැන ඉතාමත් සැහැල්ලු ලෙස ආගන්තුක වරන් කර දෙන ආගන්තුක විදිහෙන් පැහැදිලි කර දෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. භාවනාවට බාධා පමුණන අමනිසි දොස් තිබේද? එසේනම් නිවන් දැකීමට කැමති යෝගියා එය වළක්වා ගන්නේ කෙසේ? ඇත්තටම අර සමාධිය සහ ප්‍රථම ධානය කියන එකේ තරම් එච්චරම සැහැල්ලුවෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඇත්තටම ධර්ම කරුණු වලින් බලනකොට ගැඹුරු. ගැඹුරු කාරණා නමුත් ඒකේ දෙකට බර කරන එක නෙමෙයි අපි කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඒක අර හැකි සංඥාවක් ඇති වෙනකොට ඇති වෙන තාලට විස්තර කරන්න කියන එකයි. එහෙම විස්තර කළත් ඒවා මේ පුංචි දේවල් නෙමෙයි. එහෙම සාමාන්‍ය ක්‍රමයකට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් අපි කරන්න හදන්නේ අර වගේ ඒ වුණත් ඉදිරිපත් කරගන්න එකයි. සමාධිය, සමතය කියන දේවල් මේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි. අපි දැන් මෙතන සභාවක් පවත්වනවා නම් ඒ ස්වභාවයේ අපි හිතනවා අපි කියනවා සභා නිලයක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා. ඒතකොට දෙපැත්තක් ඉදිරිපත්ලා ඉතින් ඡන්දයක් යනවා. ඉතින් අර පැත්තේ මෙයාට කතා කරනවා මෙයාට යාට කතා කරනවා. සභාව දිගින් දිගට දිගින් දිගට ඇදී ඇදී යනවා. නිලේපත් වෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. ඉතින් ඒතකොට මේක දැන් සමතේකටපත් කරන්න එපායි. සමතේටපත් කරන්න නම් මේ එක්කෙනෙක්පත් වෙන්න ඕන. එක්කෙනේ අනිත් එක්කන අයින් වෙන්න ඕන. ඉතින් ඒ සඳහා සමතේටපත් වෙනකන් ඒ යන කතා අතුරු කතා බවට පත්වලා කාලේ නාශය බවට පත් වෙනවා. ඒ නිසා ඒතකොට සභාපතිතුමා දැනගන්න ඕනේ ඒ දිගින් දිගට කතා කරන්න ගියාම වෙන්නේ මේ සමාජයේ ඇතුළේ ඉන්න කට්ටියන් පිළිබඳ වාද ඇති වෙනවා. ඉක්මනට මේ නිලේපත් කරලා ඊගාවට වැඩේ පටන් අර ගන්නවා. අන්න ඒ සඳහා සමතේකටපත් කරන්නේ ගන්න උපක්‍රම ටික වගේ තමයි අපේ හිතේ ඇතුළේ චෛසික 52ක් තියෙනවා. මේ 52 නිතරම එකිනෙකට විරුද්ධව සටන් කරනවා. සද්ධාව එක පැත්තකට අදිනකොට ප්‍රඥාව තව පැත්තකට අදිනවා. වීරිය මේ පැත්තට අදිනකොට කුසීතක මේ පැත්තට අදිනවා. මේක සමතයක් නැහැ. ඉතින් ඒ නිසා බාහිර නෙවෙයි යුද්ධ තියෙන්නේ. යුද්ධ තියෙන්නේ ඇතුලේ. ඉතින් අපි ළඟ මේ <clears throat> ඇතුලේ සමතයක් නැති නිසා අපි කරන්නේ ළඟ ඉන්න කෙනෙක් එක්ක ළඟ ඉන්න කෙනාට ඒක හේතු කරනවා. නැත්නම් කාලගුණයට හේතු කරනවා. නැත්නම් අතීතයේ මොකක් හරි හේතු කරලා ඉවරලා ඇතුලේ කුණ දකින්නෙත් නැහැ. ඒක දකින්න තරම් අපිට කොන්දකුත් නැහැ. සම්‍යක් දෘෂ්ටියකුත් නැහැ. ඒ නිසා මේක තමයි එළිය විස්තර වෙන්නේ. ඉතින් සරුවඥාන්ති කෝ මේ එළිය යුද්ධ නැත කරන්න බෑ. ඇතුලේ සමතේකටපත් වුණොත් ඒ පුද්ගලයා ආය කවදාකවත් පිටතට චෝදනා කරන්නේ මෙන්න මේ සමතේ කිරීම සඳහා සමාධි කිරීම සඳහා ගන්න උපක්‍රමයේ සමහයි මේ ඇහ කන ජීවනාශය කය මන කියන ඔක්කොම වැඩ කරන වෙලාවේදී ඉඳුරන්ඩ හැඟුම් උදාහරින්න හොඳට ඉඩ තියෙනවා. හිතවිලි වලට නටන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒව සීමා කිරීම සඳහා සංවරයක් කතා කරලා එක මේ කාය ඇතනේ විතරක් විවෘත වෙන්න ඇරලා ඒකටම අවධානය දීලා සමතේකටපත් කිරීමක් කිරීමක් මෙතන කරන්නේ. ඉතින් යම් කිසි වෙලාවක මේවා සමතේටපත්ලා අපි මේ ඉදිරිපත් කරපු දෙන්නගෙන් මෙයාට වැඩි ඡන්දෙන්පත් වෙනවා කියලා ඉවර වෙච්ච ගමන් ඒ යෝජනාව ඉස්තිර කිරීමක් නෙවෙන්නේ ඡන්ද දීවන පස්සේ ඊට පස්සේ ඊගාව යෝජනාවට යන්න පුළුවන් සමිතිය ඉදිරියට යන මේක දිගේ ඉන්න තාක්කල් කවදාකවත් සමිතිය ඉදිරියට යන්නේ අන්න වගේ තමයි අපේ ජීවිතයේ කොච්චර කාලයක් ගත කරත් මේ ඇතුළත තියෙන චෛතසික අතර තියෙන මේ ගැටුම මේ දෙකට හිත fragmented mind කියලා කියනවා මෙච්චර දුක් දෙන එකක් බුදුහාම කියනවා දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේදිනං මිච්ඡාපණ හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කියලා. වැරදි ප්‍රණිතියක් සහිතව මේ ගත කරන පාපයාගේ හිත වෛරක්කාරයක් වෛරක්කාරයෙකුට කරනට වැඩිය අපරාධකාරයක් අපරාධකාරයක් කරනට වැඩිය හානි කරනවා අපට. ඉතින් අපි මේ අපරාධයේ මේ හානිය තමයි මේ අනුන් එක්ක ගැටෙන්න හදන්නේ. ඊර්තුගුණත් එක්ක ගැටෙන්න හදන්නේ. මේ ඇතුළත සමතේ තියෙන කෙනා කවදාකවත් නැහැ බාහිරට චෝදනා කරන්න. ඉතින් සයික වටිනවා. ඉතින් මේ මම කියන්න හැදුවේ මේ සමතේ පිළිබඳව නිදහසට නිදර්ශන කාරණාවක් පමණයි. ඒක ඔය කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා හිතත් ඒකටම තියාගෙන හිටියොත් භාවනා කරන්න අවශ්‍ය නැහැ ඒකත් සමාධියක් හා සමානමයි. පැහැදිලිව මේ කියන්නේ අපි අර භාවනාවට වාඩි වෙන්නම අවශ්‍ය නැහැ කියන එකයි සමාධියට තමන් කරන දේ. යම් කිසි ගමනක් නම් ඒ ගමන යනකොට අපේ පයින් යනවා නම් එතන සක්මන් භාවනාව කියන සමාධිය ඔබ වහන්සේ අන්තිම දේශනයක් කරනකොට අපේ කන් දෙකෙන් හරියාකාර වහලා හිතට වෙන කොහෙටවත් යන්න නොදී ඒකට මේ හිත යොමු කරගෙන ඉන්න එක ඒකත් සමාධියක්. ඒක නිසා මම හිතනවා සමහරක් වෙලාවට හැම අවස්ථාවකදීම අපිට සමාධියකට එන්න පුළුවන් කියලා. ඔය ඒක ඒක ඒක තමයි මෑත කාලේ බුද්ධ ආගම නැගී හිටීමට වෙච්ච ප්‍රධානම ආධාරකය මේක මේ නොකරන වෙදකමට ඕන කරන කෝඳුරු තෙල් කල 7යි 7යි නෙවෙයි ගන්න පුළුවන් කියන එක. කුසියම්මලාට උයන ගමන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මිනිසෙකුට වෙන වැඩක් කරනකොට ගන්න පුළුවන් කිව්වට පස්සේ හැකි සංඥාව එන්න පටන් ගත්තා. ඉතින් ඒක වුණාට පස්සේ ඔක්කොටම හරි නොගියත් අන්නර ගන්න ප්‍රයත්නේ නිසාමත් යුද්ධ නතර වෙනවා. ගන්න ප්‍රයත්නේ නිසාමත් පරිසර කෙලසීම නතර වෙනවා. ඒ ගන්න ප්‍රයත්නේ නිසාමත් චිත්ත දූෂණ නතර වෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන භාවනා ප්‍රතිඵල නැති වුණත් භාවනා කිරීමම ප්‍රතිඵලයක්. මේ සමතයක් අගය කරන එකක්. මොකද ඒකෙන් ඒකෙන් ප්‍රතිපත්ති වශයෙන් නැත්තම් සම්මියදෘෂ්ටික වශයෙන් බාහිරේ වැරදි හොයන්නේ ඇතුළත මේ තියෙන ගැටුම ඇතුළතම දැක ගන්න පුළුවන් නම් ඒ සමතේකටපත් නොවුනත් ඒක මූලධර්ම මට්ටමින් පිළිගැනීමක් යෝගාවචරය ඇතුළ තියෙනවා. ඒක උතුම් දෙයක්. ඒක නිසා බුදුරජාන් වහන්සේ අනිකුත් ආගම් වල පවා තියෙන එවැනි සමත අගය කරලා තියෙනවා. මොකද එතකොට මේ පුද්ගලයා తాවකාලිකව හරි සංසිඳීමක් වෙනවා. ඉතින් ඒ නිසා මේකට අපි ධෛර්ය වෙන විදිහට යෝගාවචරයට ධෛර්ය වෙන විදිහට කතා කරුවොත් එක චිත්තක්ෂණයක ආස්වාසයේ වෙන වෙලාදී ආස්වාසයේ දන්නවනම් ඒක හොඳම සාක්ෂියක් තමයි එලා හිත සමාධිගත වෙලා තියෙනවා කියන්නේ. එක චිත්තක්ෂණයක දන්නවනම් ප්‍රස්වාස වෙලාවේ මේ ප්‍රස්වාස වෙනවයි කියලා. අන්නේ විහිිත නොවි. පිම්බෙන වෙලාවේ පිම්බෙනවා, හැකිලෙන වෙලාවේ හැකිලෙනවා. වම තියෙන වෙලාව වම දිනවා දකුණු තියෙන වෙලාව දකුණු තියෙනවා කියලා මේකෙන් පේන්නේ ඒ චිත්තක්ෂණිය අර කෙලස්කන්ධ සම්පූර්ණයෙන්ම කැපිලා හරියට නීලමාලියෝදයා දඹදිවට යන්න ඕනෙච්චාම චක්‍රායුධය ඇඟිල්ල කරකොල කරකොල ගහපුවාම මහමූද දෙබෑ වෙලා 20000ක් සෙනග යනකම් මුහුද පැල්ලිලා තිබුණයි කියලා අපේ මහවංශය සඳහන් වෙලා තිනවා. අන්න ඔයගේ මෝහ පටල කිලෝරක් නැතුව බැඳිලා තියෙන මෝහ පටල එක චිත්තක්ෂණයක අඩියටම කැපෙනවා. අපේ යෝගාවචර ජීවිතය කියන්නේ අන්න එහෙම කපාගත් එක චිත්තක්ෂණ දෙක තුනක් විනාඩි දෙක තුනක් දිගට පවත්වන එකයි. පවත්වනකොට කොච්චර මෝහ කොච්චර කෙලෙස් කොච්චර බලවත් වුණත් මේ මෙනෙහි කිරීමේ මේ සතියේ තියෙන බලවත්කම කියලා කියන්නේ ඒ සේරම කපන්න පුළුවන්. ඉතින් ඒක වැරදින්න බුලන් කැපුවා අනිත් හැරේ ආයෙ කෙලෙසෙනවා. ඊට පස්සේ ආයෙ කපනවා ආයෙ කෙලෙසෙනවා. එහෙමම ගිහිල්ලා ගිහිල්ලා යෝගාවචරය මාලයකට මල් ලැබුණා වගේ එක දිගට චිත්තක්ෂණ කීපයක් සති මේ විනාඩි කීපයක් ආශාසර පසාසරලි කීපයක් වම දකුණු කීපයක් පවත්වනවා කියලා කියන්නේ ඒක ලෝකේ අපේ ආධ්‍යාත්මික ජීවිතේ හැබෑම හැබෑ වෙනස. ඉතින් මේ ඉන්න පිරිස වලට ඒක බැරි නෑනේ. මේ නැත්තෝ දන්නවා මට ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ආස්වාසය අත්දකින්න උනලා ප්‍රස්වාසය අත්දකින්න උනලා. නමුත් මේකේ මොකද වෙන්නේ කො මට අපිට මේකෙන් හම්බෙන ලාභය මොකද්ද කියලා අහන්න ගියොත් නම් පැටලෙනවා. නමුත් අර අසමාහිතකම නැති වෙලා අසමජ්ජාති ගති කියලා කියන අපි වචනයක් දිනවා අසමජ්ජාතියයි කියලා තියෙන. සමාහිත නැහැ කියන එක විතරයි හිතේ තියෙන වෙනස. අසමජ්ජාති තමයි කවුරුත් භාවනා නොකරන වෙලාව. සමාහිත කරන්න උත්සාහ ගැනීම තමයි කරන්නේ. ඊට පස්සේ ඒක දිගට පවත්වනවා කියලා කියන්නේ දුවන අස්පෙක් උඩ අලුපුල් ගෙඩියක් තැම්පත් කරා වගේ කියලා අටුවල් චර්මාංශය සඳහන් කරනවා. හිතින්නේ නැහැ. නමුත් එහෙම හාස්කමක් මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා සරලව විස්තර කරනකොට එහෙම තමයි කියන්න තියෙන්නේ. නමුත් අර භාවනා කරපු අය නිසා විනාඩි ගණන් තප්පර ගණන් අරමුණේ තියාගෙන පුරුදු වෙච්ච නිසා මේකෙන් වෙන්නේ මොකද්ද? එහෙම තියාණිදීමේ වටිනාකම. එහෙම තියාණිදීමේ තියෙන නම්බුකාරකම තමන්ම සමාදන් වෙන එකයි වෙන්නේ. ඉතින් මෙහෙම ගිහිල් ඉවරලා නීවරණ සම්පූර්ණයෙන්ම කැපිලා ඒ අරමුණේම හිත নিমগ্ন වීම හිත බැස ගැනීම අර්පණාව කියන වචන තමයි පාලියෙන් සඳහන් කරන්නේ බැසගත්තට පස්සේ ආය සටන් කර කර ආරසා කරන්න ඕනේ බංකරයක් ඇතුළට ගිය කෙනෙක් වගේ කොයි බෝම්බ දැම්මත් වෙඩි තිබ්බත් තමන්ගේ ආරසාවක් සැලසෙන ගතියක් තියෙනවා ඒකට කියනවා ධ්‍යානය කියලා නැත්නම් අර්පණාව කියලා ඒ අර සමාධියේම වශියක් අධිකාරී ශක්තියක් තමයි සමා මේ සමතේ සමතේ අධිකාරී ශක්තියක් තමයි මේ ධ්‍යානය කියලා කියන්නේ ඒක විපස්සනා කරනකොට සමවැදීමක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඒ වෙලාවේ අරමුණට හිත යමින් යමින් යමින් සමාධියක සමේ ධ්‍යානයක තියෙන ಗುಣ ටික ධ්‍යානයක තියෙන කෘත්‍ය ටික කරලා දෙනවා. නමුත් සමවැදීමක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අපේ කන්නේ ඒක අමතර කාරණාවක්. ඊට පස්සේ කියලා තියෙනවා මේ මේ භාවනා කරනකොට ඇති වෙන අමනුෂ්‍ය බලවේග එහෙම නැත්නම් භූත බලවේග ඉතින් ඒ භූතය ගැන පිළිගන්න කෙනාට එහෙම බලවේග තියෙනවා ඒ වගේම අමනුෂ්‍ය தত্ত্ব গুপ্ত தত্ত্ব පිළිගන්න එකනට තියෙනවා නැති එකනට නැහැ කියන එක නෙවෙයි වෙලා තියෙන්නේ ඒ මනුස්සයා මොනවා හරි ඕව ගැන බල බල ඉන්නතෝ භාවනාවෙන් හිත අරස කරගන්න හදනවා මම එදා කියලා දුන්නා මේ පරිත්‍ත ක්‍රම තුනක් අහන පිරිත් කියන පිරිත් සහ කරන පිරිත් කියලා ඉතින් අර බැරිම නම් අපි පිළිත් අහලා අරසාවක් ලබන්න හදනවා. එහෙම නෙවෙයි Taman නිතර පිළිත් කියනවා නම් රතන සූත්‍රය වගේ. එතකොට හොඳට තේරෙනවා මේ මේ සද්දයත් එක්ක ගෙයි ඔක්කොම අරසාව වෙන හැටි. ඊට පස්සේ ඊටදී බරපතල විදිහට තේරෙනවා මේ කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි වගේ එනකොට මේ හිත ඒ වෙලාවේ මොනම කෙනෙකුටවත් මේ කඩන්න බෙදින්න බෑ පුදුම අරසාවක් එනවා. ඒක නිකන් ගිනි ගෙඩියක් වගේ හෙන බෝලයක් වගේ හිතම හැදෙනවා. එතකොට තියෙනවා මොය මොය මාර බලවේගිත මොකක්ක කඩන්න බෑ කියලා. ඊටදී ඉතාමත්ම බලවත් වෙනවා මාර්ග ඥානකදී ඵල ඥානකදී. ඉතින් ඒවට යන්න පුළුවන් නම් මේ ඔය අමනුෂ්‍ය බලවේග වලට මොනවාක්වත් බලපෑම් කරගන්න බැරි ශක්තියක් ඇති වෙනවා. කියන්න තියෙන්නේ මේ අමනුෂ්‍ය බලවේග කියලා කියන්නේ බොහොම මේ අසංවිධිත බලවේග වගේක් ඊටත් එළිය තමයි අසංවර වුණාට පස්සේ අර බලවේග බලපානවා අපිට. අපේ හිත සංවිධිත වුණාට පස්සේ සමාධිගත වුණාට පස්සේ මෛත්‍රියට ආවට පස්සේ අරවට ඇවිල්ලා බලපාන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ භාවනා කිරීමම භාවනාවට ඇති බාධා දුරු කිරීමෙන් දුරු කිරීම භාවනාවට බාධා කරන මාර බලවේග වලට විරුද්ධව මනුස්ස බලවේග වලට විරුද්ධව ඍතු බලවේග වලට විරුද්ධව යන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි හරිය මිනිහට තමයි මේ ධර්මෙත් හරියන්නේ ගුණත් තියෙන්නේ. හරිය නැති එක නැන්නේ ඉතාමත් තැවිච්ච, සැලිච්ච, චිත්ත පීඩාවටපත් වෙච්ච කෙනාට මේකේ මේ වචنين වැඩක් නැහැ. මොකද හරි හිතෙන්නේ නැහැ මට ඉතින් ඔතෙන් බලවට යන්න පුළුවන් වෙයි මම මොනවාද අමනුෂ්‍ය බලවේග ඉක්මවන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ මොකද හිත වැටිලා. ඒ වෙලාවට ඉතින් කරන්න තියෙන පිරිත් අහලා හරි එහෙම නැත්නම් මේ අමනුෂ්‍ය බලවේග පිළිබඳ කළ යුතු කාරණාවක් කරලා හිත නැගිටව ගන්නවා. ඊට පස්සේ හිතන්න ආයෙ වැටෙන්නේ නැති වෙන මට්ටමට සීල සමාධි ප්‍රඥා වලින් පණ තියාගෙන පන්නරේ තියාගන්න එක තමයි කරන්න වෙන්නේ. නෑ කියන්නේ දෙයක් ඇත්තේ නෑ තියෙනවා. ඒ தත්තර ඈ ආව. ඉතින් ඒක ඒ ඉච්ඡර භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඇයි එහෙමනම් ඒ අමනුෂ්‍යයන් පෙරෙන්නේ අමනුෂයන් අමනුෂයන් පේනවා. නෑ ඉතින් හරියට බාධා හරියට දුක් විඳින්නේ. අයියේ. ඒ කියන්නේ ඔය ඔය දෙක ඒ ආ බාධා විඳිනවයි කියන එකයි ඒ වගේ මේ බාධා විඳින්න තරම් නොවන විදිය ಗುಣ තියෙනවයි කියන එක අපේ ජජ්මන්ට්ස් අපේ ජජ්මන්ට්ස්. අපි දන්නේ නැහැනේ කොතනද ඉන්නේ කියලා. අපි දන්නේ නැති ශේෂ්ඨයක් ගන්න අපි මෙෂ කරන්න හදාන්නේ. ඇත්තට මට මතක් වෙන්නේ කවුද ගැන කියන්නේ කියලා. ඒක මතක් වෙන්නේ ඒක හොඳයි මේ වෙලාවට. ඒ අමනුෂ්‍ය බලවේගය තියෙන. අර බලංගොඩ අන්තිමයිත් හම්සෝ කාට ගිහිල්ලා මහින්ද විජේතිලක මහත්තයා අහලා තියෙනවා. එයා මගේ නම තමයි දාලා තිබුණේ. මිජික නායක හම්සෝත් ගියයි කියලා. අනේ මම දන්නෙත් නැහැ. කියලා තියෙනවා මේ සංශ භාවනා කරන්න ගියාම මාර බලවේගය එනවායි කියලා මේ කියලා මම ඇහුවයි කියලා තමයි ප්‍රශ්නේ දාලා තියෙන්නේ. බලංගොඩ අන්තිමයිත් හම්සෝ කිව්වලු භාවනා කරනකොට එනවා හැබැයි විපස්සනාවට නම් නැහැ කියලා. ඒකට නම් මම බොහොම සතුටු වුණා මොනවා කිව්වත් මොකද විපස්සනාවේදී ඔහොම මේ මේ මේ එක එක දේවල්ට හේතු කරන්න යන්නේ පැමිණිච්ච දෙයට මූණ දෙන එකනේ කරන්නේ. හා රජය කියන්නේ වෙනම එකක්. ඈ? ඒක නිසා ඒව නෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ වගේම කොටිම කියනවනම් අපි මේ මේ දුකක් නැති කරන්න හදනවත් නෙමෙයි මේ කරන්නේ. පැමිණෙන දුක අපිට දරන්න පුළුවන් බව තේරුම් අරගන්න. උකට අඬාවැටල දෙයක් නෑ අඬාවැටල කාට කියන්නද? මේක දරන්න පුළුවන් කියලා හිතනවට පස්සේ දුක පුංචි වෙනවා. ඉගෙන මේ අමාරසය ඒ දවස්වල කියනවා විනෝද සමයේදී කිඹුල අල්ලන්න ගියා. ජනුසෝ නෑ. අයියෝ හරි සිම්පල්ලු. කියන ලොකරල පුංචි කල් වන්න කණ්ණාඩියක ගිනි පෙට්ටියක ගිනියන්නේ කියලා. කිඹුල ආව දැකපුවාම පුංචි කල් බලන කණ්ණාඩියෙන් අල්ල ගන්නවලු ගිනි පෙට්ටියට දානවා. ඉවරයි. එච්චර අමාරු නෑ ඒක. ලොක් කරලා බලන කන්නඩි දැම්මොත් හුණ දකපුවත් දුවනවා. ඒක කිඹුලෙත් තමයි දැක්කේ කියලා. ඉතින් අපේ කන්නඩිය කවදාකවත් ප්‍රകൃතිය නෙවෙයිනේ එක්ක අපි ලොක් කරලා බලනවා ඒක පුංචි කරලා. ඒ පෘථජනය කියන්නේ අනිවාර්යයෙන්ම මැග්නිෆයින් ග්ලාස් එකක් හරි ඒව එකක් නේ. ඉතින් ඒ නිසා එකක් අපි ලොක් කරලා බලනවා. අනිත් පැත්ත පුංචිලා පේනවා. ලොක් කරලා බලන්නේ කරන්නේ තියෙ ඒක ඉතින් හිතා ගන්න බෑ කියා ගන්න බෑ තරම් ලොකු වෙලා අනික් කටියට තේරෙන්නේ මට විතරයි මේ දුක තියෙන්නේ කියලා ඉතින් දිගට දිගට දිගට දිගට බින්දවනවා අපිට මේ බෞද්ධ දර්ශනය දකින්න තියෙනවා. සමහරක් අවස්ථාවලදී මේ සිංහල මේ බෞද්ධයගේ මතයක් තියෙනවා සමහරක් වෙලාවට විශ්වාසයක් තියෙනවා මේ පන්සලේ ඉස්සර වගේ නෙමෙයි දැන් ඒ වගේ අමනුෂ්‍ය බලවේග තියෙනවා. ඔව් කියන්නේත් බදනවා කියන්නේත් හාමුදුර කෙනෙක් තමයි. එහෙම නැහැ. නෑ නෑ නෑ කියන්න බෑ කර්ණෙ මෙතන මොනවාකින්වත් එන්නේ නෑ ඒක හරි. දැන් මඩු ගන්න විදුරුවන්වත් විදුත් එන්නේ නෑනේ මයි ගාව. බෑ. එච්චරයි. නෑ මම එච්චර ඒ වුණාට මං ගිහි කාලේ මාත් බයයි. ගිහි කාලේ බයයි මට මතකයි මට දෙයන්නාන්සේට යදිනවා ගිහිල්ලා මං. ඒ නෙවෙයි කර්ණෙ මෙත සූත්‍රයේ සර්වචනාංශේ කමඨාන දීලා කියන්නේ එතෙන්ට යන්නේ කියන්නේ. මේ මම අරසා කරන ඕගොල්ලෝ පැත්තකට එන්න කියන්නේ නැහැ. ඒ හරි අමනුෂ කිව්වට පස්සේ මනුෂ නෙමෙයිනේ. ඒක මනුෂ නෙමෙයි. ඕවට තමයි අමනුෂ කියලා කියන්නේ. රුක්ෂ දේවතාවෝ භූමට. ඔව්. දෙගොල්ලටම අමනුෂ්‍යෝ කියලා කියනවා. දජග්ගේ කියන විදිහට අචල භක්තිය යුක්ත බුද්ධ ධම්ම සංඝ මේ මේව කරගෙන නෑ ඉතින් අචල භක්තිය කියලා කියන්නේ සෝවන්නේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ඒ වෙනකොට එනම් වෙනසක් වෙලා. ඒක නෙමෙයි අපිට කියන්න තියෙන මේව නෑ කියන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ආවට පස්සේ හදන එක තෙරපිටික්. අපිට ඕන කරලා තියෙන්නේ ඒක නැත්නම් බෙදකම. අපිට ඕන කරලා තියෙන්නේ හෙදකමක් ඇති කරගන්න නැත්ත නොවීම පිණිස. ඒකනේ අපි දැන් මේ සාකච්ඡා කරලා කරන්න දැන් දැන් මෙතන මේ අමනුෂ්‍යය ඉල්ල ඇහෙනක නෙවෙයි. ඒකට ඉල්ල තියෙන්නේ සතියේ සතිය කියන චෛතසික ගැන විස්තර කරනකොට සතියේ ලක්ෂණය තමයි අපිලාපන ලක්ෂණ අරමුණක් ආවම පාවෙලා පණින්න යන්නේ අරමුණත් එක්ක කිඳා බයින ගතිය. අසම්මෝහත රස අසම්මෝසය කියලා කියන්නේ ආස්වාදයේ ආස්වාදයෙන් දන්න ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් දන්න. ආස්වාද ප්‍රසවාසයේ දෝ නැද්දෝ කියලා සම්මෝසාවක් නැහැ. කලකොලයක් නැහැ. එතකොට මේ දේවල් ඒ ඒ වශයෙන් දන්නවා. ඊට පස්සේ ආරක්ක පච්චපට්ඨාන කියලා තමයි කියන්නේ ඒකේ ආරක්ෂාවක් කරන් දෙනවා. සතිය තමයි යෝගාවචරයට නිවනින් මේ පිට දෙන ආරක්ෂාව. ඒ ආරක්ෂාව නිසා ඒ යෝගාවචරයා යම්තාක් ආස්වාද ප්‍රසවාසයේදී ආස්වාද ප්‍රසවාසයේ දන්නවනම් සෝවාන් වෙච්ච කෙනෙකුගේ ආරක්ෂාවක් ඒ වෙලාවේදී තියෙනවා බලවේග වලට එන්න බෑ. ප්‍රසවාස වෙලාවේදී ප්‍රසවාස බව දන්නවනම්. ඒක නැතුව ආස්වාද ප්‍රසවාස වෙලාවේදී දෙක දන්නේ නැතුව පිට ගිය ගමන් අපි බලවේග වලට යට වෙනවා. ඒ නිසා ගත්ත සතිය එක දිගට පවත්වන්න පුළුවන් නම් ඒක අර කලින් කිව්වා වගේ මේ චිත්ත සමාධියක තියෙන වටිනාකම තේරුම් ගත්ත සත්‍ය පිළිබඳ තේරුම් ගත්ත කෙනා උත්සාහ කරනවා උත්සාහ කරන්න කරන්න දවසේ වැඩි වේලාවක් සතියේ ඉන්නවනම් තමයි තේරෙනවා මේ රාහුල පුංචි කුමාරයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ සිවුරල්ලන මට මේ සිවුරේ හිවණල්ලස්සපයි කියලා යම් කිසි විදියකට ආකර්ෂණයක් ඇති වුණානේ ඒ වගේ අපිට සරුවචන වහන්සේගේ ධර්මයේ සංඝයාගේ ආරක්ෂාව සැලසෙනවා ඒ මොකද හේතුව අපි නිතරම උත්සාහ කරනවා චිත්ත වීතිය පුළුවන් තරම් සතියෙන් පවත්ත නිසා සතිය තමයි ආරක්ෂාව ලබලා දෙන්නේ. එතකොට තමයි ධර්ම ආරක්ෂාව අපිට ලැබෙන්නේ. මොකද අපි ධර්මයක් ආරක්ෂා කරන නිසායි ධර්මය අපිව ආරක්ෂා කරන්නේ. එහෙම නැතුව අපි අමනුෂ්‍ය කටයුතු සඳහා කරන දේවල් වලින් බාහිර බලවේග වලින් ඒ බලවේග නැති කරාට ඒක අපි ඇතුලින් එන එකක් නෙවෙයිනේ. අපේ චරිතය වෙනසක් වෙන්නේ නැහැනේ. එතකොට ඒක වේදකම්. මේ කරන්න හදන්නේ හෙදකම මත්තර Taman තුරට නොයේම පිණිස. අඩු ගානේ සරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා සතිය නැති වුණත් මෛත්‍රී භාවනාවක් යම් කෙනෙක් කරනවා නම් එයා කෙරෙහි අහිතකින් විහිළුවකින් හරි ලං වෙන්න හදන අමනුෂ්‍යයාට සිද්ධ වෙන්නේ කඩුවක් දෙකට නමන්න ගිය කෙනෙකුට වෙන වැඩේ කියලා. හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න ගියොත් එයා අත කපා ගන්න. නෑ අනුගානේ මෛත්‍රිය තියෙනවනේ. නිතර මෛත්‍රී කරන කෙනා කඩුවක් දෙකට නමන්න හදන මිනිසෙකුට වැඩේ වෙනවයි කියලා ඊට හිතේ ටිකක් බලවත් විදිහට තේරෙන මට්ටමන සිද්ධ වෙනවා සතිය පවත්නවා. අමාරු බව හැබෑව. නමුත් සතියේ තියෙන විශේෂ ගුණය තමයි Taman ළඟ දැනට තියෙන මූලද්‍රව්‍ය වලින් පටන් ගන්න පුළුවන්. දෙවන්නේගේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ස්වාධීනයි. ඒ වගේම කිසි කෙනෙකුට කියන්න බෑ උඹට මම සත්‍ය පවත්න්න දෙන්නේ නැහැ. මම වලක් කරනවා කියලා කියන මේ ලෝකේ జగතෙක් නැහැ සත්‍ය වලක් කරන්න. සත්‍ය ඒ වගේ කිසි කෙනෙක් අධිකාරියට යටත් වෙලා නැහැ. ඉතින් අපි ඒ වගේ අපි යෙදිලා අප වෙලා කැප වෙලා කරන වැඩ වෙනුවට බාහිර දේවල් වලින් කිරොත් ඉක්මන් ප්‍රතිඵල ලැබෙයි. නමුත් හැමදාම දාසභාවයකටපත් වෙන අයුව කෙරේ යැපෙනවා. සතිය එහෙම නෙවෙයි. සතිය හෙදකමක් උගන්වන්නේ වෙදකමක් නෙවෙයි. ඒ නිසා හුඟ දෙනෙක් මේ මං හිතන්නේ හුඟ දෙනෙක් කියදෙන්නේ අපි පාපතරයි අපේ අතින් පව් සිද්ධ වෙනවා අපි පැවිලි පවුල් ජීවිත ගත කරනවා බිස්නස් කරනවා ඒ නිසා අපිට සතිය පිහිටවන්න බෑ කියලා සමාධිය පිළිබඳ තිබුණු හුබස් බය සතිය කෙරෙහි ඇති කරගෙන තියෙනවා. නමුත් සමාධිය එහෙම තත්ත්වගත තත්ත්ව ඉල්ලුවට සතිය කිසිම තත්ත්වයක් ඉල්ලන්නේ ඕන තත්ත්වයකටදී පටන් ගන්නවා. පමණිදාව. හිත කියන්නේ ඉරිදාන් ඉරිදානේ සවුදාව. අනේ මාත්‍ය කඩුවෙලිද වාහනේ ගැටුණා හරි ගස ගන්න බැරිුණා. ඊපස්සේ මේ දැන් ඉන්න මේක හරි ගස්සගෙන අපි දැන් ගෙදර ගිහලා වෙන දවසක් යමු කියලා වාහනේ මේ අනිත් පැත්ත හරවගෙන තියෙන කිසි කරදරයක් නැතුව ගෙදර ගිහින්. අපව යන්න පුළුවන්. ඊට පස්සේ මගේ එහෙම දැන් මොකද කරන්නේ මේකට දැන් ඉතින්. මොකද වෙන පාරකින්වත් යන්න දෙන්න කරදරයක් නැහැ කිව්වා. ඊට පස්සේ මම වෙන පාරක් ගියා ඊට පස්සේ මොකක් වුණාද කියන්නේ මම දන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. සමහරක් ලට ඔබ වහන්සේ මම දන්නවා එක හරි සතිය පිටවල මෙහෙම කරන්නේ කියලා කියනකොට ඔබ වහන්සේ එහෙම තමයි අනුගාමිකෙට කියනවා. අනුගාමිකව කල්පනා කරන්නේ සතිය පිටවන්න ඕන කරන රටාර සුබෝධාරාමයට හැරෙන්න ඕන පාර. මෙතන සුබෝධ යෝගාශ්‍රමයට ඔබ වහන්සේව හම්බෙන්න ඕන කරන පාර වරද්දන්න පුළුවන් යකා කියලා හිතනවා. මේ වගේ දේවල් වලට ක්‍රියා කරන්න කොහොමද කියන එක වෙන්නේ මේ ප්‍රශ්නේ නෑ. නෑ ඒක ඒක නිසා තමයි අපිට පරිත්ත අහන පිළිත් කියන පිරිත් සහ කරන පිරිත් කියලා ඕන කෙනෙකුට යන්න ක්‍රම තුනක් තියෙනවා. ඒක නිසා අපි ඉස්සල්ලාම කරන්නේ පළවෙනි එකට ගොඩ වෙනකොට 100ට 100ක් අංග සම්පූර්ණ ස්වාධීන ක්‍රමයකට බැමනවා හරි ක්‍රමයකින් ගොඩ ඇවිල්ලා ඊට පස්සේ වඩා හොඳ දෙයකින් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ වඩා හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කර කර යනකොට ඉස්ලාම් කරන්නේ වෙදකම. නමුත් අපි මතක තියාගන්න වෙදකමින් නතර වෙන්න එපා. අපි හෙදකම දන්න තාක්කල්. ගියේ නැත්නම් අපි අසරණයි. අපි ස්වාධීන නැහැ. නිසා සරුවචනාංශයේ පටාචාරාවට මෙතනින් ගියාම ওই දුප්පත් ගෙවුවට ආහාර දෙවලා බණ කීමේදී වෙදකම කරා නැත්තේ නෑ. නමුත් එතනින් නැතර කරේ නෑ. උන්වහන්සේකට ඒ කට්ටියට හෙදකම කියලා දුන්නා ගුරු මුස්තිය තියාගත්තේ නෑ. ගුරු මුස්තිය තියාගත්තේ නැත්තෙන්ට ගියාම තමයි ධර්මේ නෛර්යානිකත්වෙ මතුවේ. පටන් ගන්න වෙලාවලට ওই තියෙන කොයි ක්‍රම වුණත් මේ ලෝකේ පවතින කිසිම ක්‍රමයකට විරුද්ධ වෙන්න ඕන කමක් නෑ. නමුත් ඒකේ නිෂ්ඨාව ඒක නෙමෙයි. නිෂ්ඨාවට යන්න වෙන්නේ නිවනේ මේ පිට නම් සතිය ආරක්ෂාව. එහෙම නැත්තම් ඒ කියන්නේ කරන පිරිත්. නැත්තම් අහන කියන පිරිත් තියෙනවා නැත්තම් කරන අහන පිරිත් තියෙනවා ඒ ක්‍රමවලට කරගෙන යන්නයි වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම කියන වචනවල වෙනසක් වෙනසක් තිබුණ සමාවෙන්න. මට එක සිද්ධියක් මම කියන්නේ දැන් සමහරු කියන්නේ භාවනා කරන අය ගැන වැරදි අදින් කියනවානේ සෞඛ්‍ය කරනවා වගේ දෙයක් කියනවානේ. දැන් එහෙම කියන්නේ එයාට කරදරයක් වුණාම මේ එයා හොයලා තියෙන විතරම මම හොයලා තියෙනවා. මට කියන්නේ මොකටම සමහර වෙලාවට භාවනා කරනවා නේද? ඕවා වෙලාවට එහෙම දසවෘත්ති වල කතා කරලා තියෙනවා. එයාට එහෙම මේ එයාගේ සහෝදරයෙක් අසනීප වෙච්ච වෙලාවේ මේ මාව මතක් වෙලා කොහොම හරි මට පණිවිඩය දී ගන්න බැරි වෙලා. එයා කොහොම මැරිලා. එයාගේ සහෝදරයා ඉතින් දැන් එයා කියන්න හදලා තියෙන්නේ මම මෙහෙම භාවනා කරනවා නේද? මට මොකක් හරි මේ කියන්නේ ආ සනීප කර දෙන්න කියලා වගේ එහෙම එහෙම කරන්න මේ ශක්තියක් තියනවද ස්වාමීන් වහන්සේ භාවනා කරන? يعني අනිත් කෙරුවට ආරක්ෂාව සලසා දීමේදී. ඇත්තටම මං හිතනවා ලෝකේ තියෙනවා නම් තියෙන්නේ මෙතන විතරයි කියලා. නියම ක්‍රමයකට භාවනාත් කරන කෙනා තුළ තමයි මේ ශක්තිය තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ කොයි මට්ටමකේ ක්‍රියාත්මක කරනවද කියලා අපි දැන් අපි පිළිත් ටිකක් කියලා සුවපත ප්‍රාර්ථනා කරනවද? දැන් සරුවචනසේ සමහරලාට කෙලින්ම කාරණව ශක්ති දේවෙන්ද වගේ කරගෙන ඉවරලා ආවුස වැඩි වෙන මට්ටමකට කටයුතු කරලා තියෙනවා. සරුවචනගේ චාර්ජ්ගේ චරිතය බලනකොට විවිධ තැන්වල විවිධ විදිහට කටයුතු කරලා තියෙනවා. ඒක නැත්නම් මොනවාක්වත් නැතත් අපි ළඟ තියෙන අනුකම්පාව කියන එක තියෙනවනේ. දුක්ඛිත සත්තානං හිතාන භාව ලක්කනා කියලා දුකටපත් වෙච්ච කෙනා කෙරේ යනවා කම්පා වෙන ගතිය අනුකම්පාව තියෙන එක ඒ තුලින් ක්‍රියාත්මක වුණත් ලොකු දෙයක්. ඒලාට අපිට නෑ කියලා පැත්තකට වෙන්න එපා. පැත්තකට වෙන්න අපිට අයිතියක් නෑ මොකද ඒ දුකටපත් වෙච්ච අපේම සෝවර්ගික සත්වයේ. ඒව යාට කෙරෙන්න ඕන දේ කරලා දුන්නාට ඒක කිසි දෝෂයක් නැත්තේ නෑ. හැබැයි මයි ළඟේම ශක්තිය තියෙනවා කියලා ප්‍රසිද්ධ වුණොත් භාවනාවට අනිගන බාධා වෙනවා. ඒක ඒක ලොකු අවුලක් වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ දෙකේදී අනුන්ට උදව් කිරීම දෙවෙනි තැන තියාගන්න ඕනේ. Tamange ගමන බාධා නොකර ඉන්න එක පළවෙනි තැන තියෙන්න ඕනේ. ඒ වෙනස දන්නවනම් හැම වෙලාවෙදිම ප්‍රමුඛතාවය දෙනවනම් Tamange විමුක්තිය ගැන ඒ කෙනාට එන්නේ එන්නේ එන්නේ මම හිතනවා මේ ශක්ති වැඩෙනවා කියලා. අනුන් කෙරෙහි මේ පවත්වන්න පුළුවන් සාමාන්‍ය කියනවා මෛත්‍රී විකූර්ණය කරගත්තොත් මෛත්‍රී ධානය කරලා තුන්වෙනි ධ්‍යානෙම දක්වා කියලා විකුරුනේ කෙරුවොත් ඒක නිකන් ඒ පුද්ගලයා සැලසුම් කරලා බීම් එකක් යවන්න වගේ මේ මෛත්‍රී කරන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා. ඒක නිකන් ඇමරිකාවල කියන්නේ ඇමරිකාවල සාමාන්‍යයෙන් එහෙ නෑ මේ බෞද්ධ සමිති නෑ මයින්ඩ්ෆුල්නස් සොසයිටිස් තියෙන. ඒවා බුද්ධි සොසයිටිස් කියන්නේ ඒගොල්ල කරන්නේ හැමදාම සුමානේ වෙලාවක් වෙන් කරගන්න. ඒ සොසයිටි එකට ඒගොල්ලෝ ඔක්කොමලා එක තැනට ඇවිල්ලා මේ පැය භාවනා කරනවා. එහෙම බැරි නම් ඒ පැයේ තම තමන් ඉන්න තැන්වල භාවනා කරනවා. හැබැයි ඊට පස්සේ ආ කොමියුනිකේට් කරනවා මම මේ පැයේ කරා. ඉතින් මෙහෙම කෙරුවට පස්සේ ඒ ගෲප් එක හැදෙනවා. ඊට පස්සේ හොඳ ভাইබ්‍රේෂන් එකක් අරගන්නවා. අරගත්තට පස්සේ ඒ ගෲප් එකේ එක්කෙනෙක් ලෙඩ වුණොත් ඒ ලීඩර් කරන්නේ ඔක්කොටම SMS එකක් නැත්නම් email එකක් කරන අහවල් දාසේ භාවනා කරලා මෙන්න මෙයාට ආශිර්වාද කරා. ඉතින් ඒගොල්ලෝ හරියට අත්දකින්නලු ඒකේ ඔක්කොමලා ඒ දවස්වල භාවනා කරලා එයාට මෛත්‍රී ආශිර්වාද කළොත් කරගන්න පුළුවන් කියලා. එතකොට පූජනීය පූජ්‍ය පක්ෂයක් නැහැ. ඒ තියෙන තමන් ඒ නිතිපතායේ කටයුතු කරනවා කරලා ඒ දවසට ඒ නිකම් පිම්පමුණනවා වගේ පුද්ගලයා අරමුණු කරන එක. විශේෂයෙන්ම කැන්සර් patientsලා වගේ වෙච්චාම හරි pathetic නේ helpless නේ. ඒකට ඒක කරනවා ඒක. මහාර්ථ මන්ත්‍ර ශාස්ත්‍රය ගැන ගොඩක් අදාළ කෙනෙක් අනුන්දාසේ. විහිදෙන්නේ මේ රතන සූත්‍රය තමයි අරගෙන තියෙන්නේ සර්. මේ රත්න සූත්‍රයේ රතන යන්ත්‍රයක් උන්වහන්සේගේ මේ එකක් කියන එකයි තියෙන්නේ. ගොඩාක් මේ රතන සූත්‍රයේ වල හරිගස්සපු අක්ෂර ප්‍රස්තාර තියෙනවා. ඒකෙදි මම හිතුවේ රත්න සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරේ විශාල මහනුවර කුඹිය තියෙනකොට. එතන තමනුෂිබිය කියන සඳහන් වෙනවා. ඒ හාමුදුරුවෝ හැමතිස්සෙම ඒ වගේ දීරා යථායන්ත දීපෝ කියන අර රහතුන් වහන්සේ දීපයක් හා සමානව ආලෝකමත් වෙනවා කියන්නේ යහපෙන්නේ. අමනුෂ්‍යර පෙන්වනවා. මේ විදිහට තමයි කරන්නේ. ඒකෙන් පෙන්වන්න කරන්නේ. ඒ නිසා රතු සූත්‍රයේ වගේ දේවල් ඉස්සරහට ගන්න ඕනේ. ඔය දැන් අපි මේ පිරිත් කියනකොට හැමදාම අරක පිරිත් කියනකොට තුන් සූත්‍ර කියවනවා. රත්න සූත්‍රය තමයි ඒකේ මන්ත්‍රය. ඒ ගැම්ම තියෙන ඉතින් ගැම්ම කඳ පිටිස. ඒකේ තියෙන්නේ නිකන් මේ මේ වශීකිරීමක් කරනවා. අවශ්‍යයිව තියෙනවා. ඇත්තටම අපි ලෙඩ වෙච්ච කෙනා කල්පනා කරන්න තුව භාවනා කරන කෙනා ගත්තොත් එයාට මේ ඔක්කොම ආරක්ෂා වෙන විදියක් තමයි දවසේ කාලසටහන හැදිලා තියෙන්නේ. බුද්ධ වන්දනා කරනකොට වත පිළිත් කරනකොට අරසා වෙලා පස්ස වෙනකොට ඒක අනිත් කෙනෙකුට දෙන්න පුළුවන් මට්ටමට හැදිලා ඉන්න පටන් අරගන්නවා. විතර්ක කරනවා. සත්බොජ්ජංගේ භාවනාවේදී වෙන ආකාරය බලන්න. මේවා නිකන් බුද්ධඝම ප්‍රශ්න පත්‍රයකට දාන්න මෙවුව ගන්න එපා මේ වෙලාවේ. ඒක ඉවරයක් කරන්න බෑ ඕන කෙනෙකුට ලයිස්තුව කරලා ගෙතේ මේක සාකච්ඡා කරද්දී කියලා අපි භාවනාවට අදාළ දෙයක් ගමු. ඔය ඔය ලයිස්තුව ඔක්කොම බුද්ධඝම ප්‍රශ්න පත්‍රයක් තියෙයි. ඔය නිකන් ඉන්නවට ප්‍රශ්න නැති නිසා එන දේවල්. මොව්වට මට වෙහෙසයි. මම සිටිච්චාම මම ඔය අරගෙන ඩීල් කරනවා. මොකද ඔය වගේ ලයිෆ් එක ගත්තොත් PhD 33 ලිය හැකියි. ඉවරක් කරන්න බෑ. ඌ කැහුවට පස්සේ හෙටත් ඇහුවොත් හෙටත් කියන්නේ. ඕන තරම් ප්‍රශ්න අහන්න බෑ. නමුත් අදාළතාවයක් නැහැ. අදාළතාවය නැහැ කියලා කියන්නේ මම කියන්නේ මම නරක වැඩක් කරනවා කියලා. ඒත් මේ හම්බෙච්ච වෙලාවේ අපි මේ කරන්න හදන අපි යන භාවනාවට ප්‍රායෝගිකව අවශ්‍ය දෙයක් මිසක් මූලධර්ම දික් කරන්න බෑ. ඒ කරපුවාම සාකච්ඡාව යනවා මේ ශාස්ත්‍රීය පැත්තට යනවා. දෙක දෙක තුනක් පළවෙනි එකට ඉස්සෙල්ලා ආනාපානසති භාවනාව තුළින් සතර සතිපට්ඨානිය වැඩි ආකාරي පැහැදිලි කරා. ඒකට හොඳම මම හිතන්නේ ඔය ප්‍රශ්නේ මැති වෙලා තියෙනවා හතර පහ පොලක ආනාපාන සති සූත්‍රය කියවන්නේ ඒකේ පැහැදිලිවම ਸਰවඥාන්සේ විස්තර කරලා දීලා තියෙනවා ආනාපාන සති භාවනා කරන යනකොට හුස්ම ගැල්ල රැල්ල පිළිබඳව බලි හැකි 16 ආකාරයක් පෙන්වනවා පළවෙනියෙන් පෙන්නලා තියෙනවා දීගං රස සන්තෝ රස්සං වාස සන්තෝ සබ්බකාය පරිසංවේදී පස්සම්බය කාය සංකාරම් කියන හතර කායනුපස්සනා බව. ඊට පස්සේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංකාරම් කියන එක වේදනානුපස්සනාව. ඊට පස්සේ හතර චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මානුපස්සනාව. ඒක පැහැදිලිවම අවධාරණය කරනවා ආනාපාන සති සූත්‍රයේ මේ එක පරියා එක ආනාපාන වැඩිීමේ සතර සතිපට්ඨානෙ වැඩිනවා කියන්නේ. ඉතින් ඒක දැනට ආනාපාන සති සූත්‍රය මම හිතනවා අපි තුම් පොලක් වගේ දේශනා කරලා තියෙනවා. ඒ සීරීස් එක අහනව නම් විස්තර සහිතව ගන්න පුළුවන්. නමුත් මොනකද්ද බුද්ධ දේශනාවේ ਸਰවචන වචනෙන් ගන්න ගණන් කරන්න තියෙන ලේසිම වැඩේ ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මේ මූලපන්නාසකේ සඳහන් වෙලා තියෙන්නේ ඒකේ මේ බුද්ධ ජනසේ දෙපොලක වගේ සූත්‍රයේදී අවධාරණය කරලා පෙන්නනවා මහණී යමේ කානපන සතිය වඩනවා නම් එයාට සතර සතිපට්ඨානෙ වැඩෙනවා කිය. මනසත් මොකේදී වීතිකම කෙලෙස්තනෙත් පරිපූර්ණ කෙලෙස්තනෙත් මුසේ කෙලෙස් ඉතිරි වෙත. එසේ වූ විට විඥානයේ ඉතිවි නාම රූපයට බැසගෙන සියුම් ක්ලේශයක් වෙමින් ඒ අනුව හටගන්නා බවේ සියුම් නාම රූපයක් වේකිට වරන්නතුලි බ්‍රහ්මෝ දේව. ඒකට ඔක්කොම බ්‍රහ්මහරි දේව වෙන්න එපා ওই ප්‍රශ්න විදිහට යනකොට. එහෙම එහෙම එක මේකට අඩු කරන්න බෑ. ඔය මරණාසන්න චිත්තක්ෂණය තමයි ජීවත් වෙනකොට සිද්ධ වෙන්නේ. ඒක කිසිම ඔය අපි මරණය ලොක් කරලා සම්මතය ලොක් කරගන්න හැදුනට යන්නේ ඒකයි. ඒ නිසා හිතත් කැඩි කැඩි කැඩි කැඩි නැවත නැවත උපදිනවා. ඒ උපදින භවයේදීත් භංගුර භාවය කියලා කියන්නේ ඕකයි. ඒක ප්‍රයෝජන ගත්තොත් අපිට මේ මතුවෙන මතුවෙන අවස්ථාව තිබුණ තරම් කෙලෙස් නැති අවස්ථාවල් බාටපත් කරගන්න මේ න්‍යාය ධර්මයේ මේ මූල ධර්ම හේතු වෙනවා. මරණ අවස්ථාවේදී කරනවා කියලා කියන්නේ ඔක්කොම හැකියාවල් නැති වෙච්ච වෙලාවදී මේක කරන්න හදන එක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මරණ අවස්ථාවේදී මේක වෙන බව ඇත්තයි. නමුත් ඒ වගේම අවස්ථාවක් තියෙනවා හැම චිත්තක්ෂණයකම හිත උපදෙමින් මැරෙමින් යන්නේ. ඒ උපදෙමින් මැරෙමින් යන නිසා ඒ සෑම වෙලාවකදීම අපි සතෙක් මැරුවත් එකම එන පශ්චාත්තාපේ එන්නේ මරණ හිතට නෙවෙයි. මැරුවට පස්සේ හිතින් මම මේ දේ කරා කියලා වීතිකම කියලා සසෙන් තැවීමක් ඇති වෙනවා. ඊට පස්සේ පරිඋත්තාන වශයෙන් මම මේ ද්වේෂය නිසායි කෙරුවේ මට පාලනයක් නැතිසයි කෙරුවේ කියලා ඒ කෙලෙස් පිළිබඳව පසුතැවීමක් ඇති වෙනවා. අනුසය මේ අපි තාම දැකලා නැති එකක්. ඉතින් ඒ නිසා මේ සම්තති අමිතුමා දවස් 7ක් හොඳටම මත්ප්‍රමේ පාවිච්චි කරමින් නාටිකාංගනාවගේ නටුම් බලමින් ගත කර කර හිටියා. අන්තිමට ඒ නාටිකාංගනාවේ මරණය සිද්ධ වුණා. එතකොට එයාට හිතා ගන්නවත් බැරි වුණා මෙච්චර තමන්ට ලිංගතුව කටකර කරපු ඒ හොඳ තරුණ වයසේ කාන්තාව ඒක පාරම මැරලා වැටුණා. වෙන ආව ගන්න බැරි දුකට සරුවත් යන සංගට ගියාට පස්සේ කිව්වේ අතීතය අමතක කළා දාන්න. අනාගතයට වෙන්න තියෙන අමතක කරන්න බෑ. වර්තමාන හිත සහලු කරන්නේ. යන්නේ මේ වෙච්ච හිත වෙච්ච සිද්ධිය අල්ලගෙන ඉන්නේ හිතේ තියෙන කසට ගතිය නිසා මිසක් ඒ සිද්ධිය වෙලා ඉවරයි දැන්. නමුත් තාම තැවෙනවා. බුදුරජාණන් කියනත් ඒක අතට දාන්න පුළුවන්. මම කියනවා අතල දාපන්. ඊගාට මත්තර මම මේව කරන්න අන ඒක ඕනෙත් නැහැ. වර්තමානයේ හිත සහැල්ලු කරන්න කියනවා. ඒක නිකන් හරියට බොහෝමත්ම දුකටපත් වෙච්ච මිනිසෙකුට ගැඹුරු බණක් කියලා දෙන අවස්ථාව. නමුත් ඒ පුද්ගලයා එතන අවබෝධ කරගන්නවා. ඉතින් එතෙන්දි කර එතෙන්දි තේමයි බද්දේ කරත්ත සූත්‍රය ඒ කීප සූත්‍රයක සරුවත් සඳහන් කරලා තිනවා අපි පුදුම ආශාවක් තියෙනවා පරණ කනගාටු තියාගෙන මේක කියෝ කියවයි. සාමාන්‍ය මිනිසයා හොඳ පැත්ත කතා කරනවට වැඩිය නරක පැත්ත කතා කිරීම දන්න නිසායි පත්තර මෙච්චර ලෝකේ තියෙන්නේ. ජනමාධ්‍ය මෙච්චර දියුණු වෙන්නේ ඕක දන්න නිසා. ඒකෙන් අපි කරන්නේ මොකද්ද? අපි හිතන අපි සදාචාරයි කියලා කරපු වැරදි ගැන නිකටල්ලි තියාගෙන ඉන්න එක. හැබැයි ඒක නෑ අපි ළඟ හොඳ ගැන කතා කරනකොට. හොඳ ටික බොහොම ඉක්මනට අමතක කරලා දානවා. ඉතින් ඒක නිසා මේ අපි විඳින දුක ඇත්තටම කරවපව් නිසා නෙවෙයි අවිද්‍යාව නිසා. මේ කාරණාව නොදන්න නිසා නැවත නැවතත් නැවත නැවතත් කරපව ගන්න තැවෙන. අඟුලිමාල හාමුදුරුවෝ එහෙම ඒ විදිහට කරන්න ගියා නම් කවදාක ගොඩෙන්න වෙන්නේ. මේ ලී පිට කප කප හිතේ ඉඳද්දී බුදුරජාණන්සේ කියන දේ ඇහුව නිසා ඒක සේරම අමතක කරලා අලුත් වෙන්න හදනකොට ලොකු ගැම්මකුත් තියෙනවා ඌමනාවකුත් තියෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ පිටි අරගත්ත වෙච්ච දේ ගියා මම අලුත් උනා කියන. ඒක ඇහුක. අතීතය ස්මරණය කරලා දෙන වෙලාවක් තියෙනවා. ඒ ඒ සැපට පහසියට ගන්න ඕන වෙනකොට තමන්ගේ හිත ධෛර්යමත් කරගන්න එනකොට අපි හොඳ කුලයකින් පැවතගෙන ඉන්නේ කියලා ගන්නේ කියලා කියනවා. අපි කුලේ සත්තු මරන්නේ නැහැ. නිසා මම කුල චාරිත්‍රාක් ආරස කරනවා කියලා සත්තුන් නොමරන බුදුහාම කියන හොඳයි. යෝගයෙන් තමන් හොඳ සෞඛ්‍ය සම්පන්න මනුස්ස ජීවිතයක් ගත කරලා තිනවනේ දැන් නරක වැඩක් කරන්න එළඹෙනවා හිතේ. ඒක කල්පනා කරනවා මට තරම් නැනේ මම මෙතෙක් හදාන ආපු චරිතය මේ වැඩි ගැලපෙන්නේ නැනේ කියලා. එතකොට වාසියට ගන්නවා. දැන් මෙතන අපි සාමාන්‍ය පෘථජනය කරන එක අනිත් පැත්තනේ. විච්ච බහුමනේ නිතර කතා කරන්නේම වැරදිමනේ. වෙන්න තියෙන දේවලුයි වෙච්ච දේවලුයි නරකමයි දකින්නේ. ඉතින් මේක නිසා කියනවා මේ මනුස්සයා තුල සාමාන්‍ය තියෙන द्वේෂය. ඒ द्वේෂය දැකලා මේ මම නෙවෙයි මේ द्वේෂය වැඩ කරන්නේ. ඒ නිසා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ගණ්ඩ නම් ඒ පුද්ගලයා උත්සාහයක් කරන් තියෙන්න ඕනේ සීලය පිළිබඳව. උත්සාහයක් අරගෙන තියෙන සමාධිය පිළිබඳ උත්සාහයක් කරන තියෙන ප්‍රඥාව පිළිබඳ එතකොට එයාට තේරෙන්න පටන් ගන්නවා හිත පුහුණු නැත්තම් කුණට ඇදෙනවා කරපු හෝ කරන්න තියෙන හෝ භාවිත මනස කියලා කියන්නේ ඒක තමයි කෙලෙසේ නම කෙලෙසේ නම මොකද පිරිසුදු හිත කෙලසන එක බුදුරජාණන් කියන්නේ කෙලෙස් වලට ඡන්දෙ දෙන්නත් එපා අනුමත කරන්නත් එපා ඒක ඒ වෙලාව වුණාට මට දැන් පුළුවන් නේ දැන් මම මෙතන පිරිසුදු වෙනවා කියලා ගන්න හිත ඇති කරගත්තොත් ඒ හිත එන්නට පිවිතුරු වෙනවා කියන එක. ඒකට තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකට තමයි මධ්‍යම ප්‍රතිපද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක පිළිගන්නේ එසේ මෙසේ මේ පෞරුෂත්වයක් තිබිලා බෑ. සැහැණ පෞරුෂත්වයක් ඕනේ මේ මධ්‍යමාවත පිළිගන්න. ඒ නිසා අතීතය කියලා කියන එක මේ අපි අධිෂ්ඨාන කරාට යන්නේ නැහැ. ඒක නැති කරන්න අපි අවිද්‍යාව නැති කිරීම සඳහා වැඩ ගොඩක් කරන්න ඕනේ. නමුත් ਸਰවඥයන්ගේ තනි ප්‍රකාශයක් කරනවා ඒක ආතාත්තික தත්වයක් කියලා අතීතය කියලා කියන්නේ. අනාගතය කියන්නේ තථාත්තික தත්වය, තාත්තික අධ්‍යාත්මිකයේ දෙක නම් වර්තමානයේ පමණයි. නෑ ඒ ඒ ඔය කියන විදිහට හැම කෙනාම ගැන පොදුවේ කතා කරන්නේ නෑ හැම කෙනාම මරිච්චාම එනම් බ්‍රහ්ම ලෝකයට යනවා. ඒක ඉතින් මම මට මතකයි මම බලන්න ඒ සූත්‍රය අරගෙන කියලා කියන්නේ. ඒකෙදී ලස්සනට සරුවචනසේ විස්තර කළ දෙනවා. ඒකට කියන්නේ සංඛ ධම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී මේ මම ධර්ම සාකච්ඡාවක් වගේ යන වෙලාවක අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් කෙනා සරුවචනසේ දකින්න. ඉන් සරුවචනසේ ආව සාතර පිළි අරගෙන අහනවා ඔයගොල්ලන්ගේ ශාසනයේත් ශික්ෂාවල් තියනවාද කියලා. හික්මීම තියෙනවා. ඊට පස්සේ ඔව් ඒක නිගණ්ඨනාත පුත්තගේ මම හිතන්නේ ගෝලේ. ඔව් කියලා කියන දේ අහනවා කොහොමද ඔය කට්ටියගේ ශාසනයේ ඔකට ළඟේ ගුරුන් වහන්සේ මේ ශික්ෂා උගන්වන. ඊට පස්සේ කියලා තුන අපේ ගුරුන් වහන්සේ කියනවා සතු මරන්න එපා. සතු මරුවොත් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. යම් යම් කර්මයක්ම වැඩිපුර වැඩිපුර කරනවා නම් ඒ අනුව ඔබ ඒ අපායට යනවා කියන්නේ. හොරකම් කරන්න එපා. හොරකම් කළොත් අපායට යනවා. බහුල යමක් කරනවාද ඒ අනුව යනවා. කියලා එයා ශික්ෂා පද්ධති කිව්ව අපේ බුද්ධ ධර්මයේ ශික්ෂා පද්ධති කියනවා. ඒතර ආනන්ද හැමතුරු ළඟ ඉන්නකොට බුදුහාමුදුරු කියන එහෙමනම් ආනන්ද කවුරුත් අපාය යන එකක් නැහැ. කියලා අමතර ප්‍රකාශයක් කරනවා. මොකද මිනිස්සෙක් වැඩි වෙලා සතුන් මරමින් ඉන්නේ නැහැ දවසේ. එක සතෙක් මරයි විනාඩි 5යි අනික වෙලාවට මරන්නේ නැහනේ. වැඩි වැඩි කරපේකනේ අපායට යන්නේ. මුගක් කියලා තින්නේ මිනිස්සු හොඳ පැත්තේ ඉන්න කවුරක්වත් අපායට යන්න විදියක් නැහැ නේ ආනන්ද. කිව්වම අරට තේරෙනවා ඒ තර්කේ වැරදි බව. යම් යම් යම් බහුල යම් බහුලම් කරෝදේ තම් බහුලම් තම් බහුලම් කියලා තමයි කියන්නේ යමක් යමක් පරිපූර්ණ කරනවා නම් ඒ අනුව අපායට යනවා. ඉතින් අපි ඇත්තටම කෙරුවොත් අකුසල කරන හැබෑව දවස පුරාම අකුසල කරන මොණියක් ආදින්න බෑන ජීවිතේ. සිය වැඩි වෙලාවක් සිය දවසේ අකුසල කරන මිනිස්සෙක් ඉන්නවද කියලා මම මුළු ජීවිතේම නැහැ. ජකරන්නේ එක ටිකක් කරනවා ඒකට අනගිලත් ඇවෙනවා හෝ සතුට වෙන එක. ඊට පස්සේ සරුවචනාංශයේ එතනින් නතර කරන්නේ. උන්වහන්සේ කියනවා ආනන්දේ මෙවැනි මේ විවිධ මතපල කරන ලෝකේ කදාචි කරහචි ලෝකේ යම් කලයක කලාතුරකින් සරුවත් යනචන මාර්ගෝගේ පහන උන්වහන්සේ කොහොඳ ශික්ෂාව පෙන්වන්නේ උන්වහන්සේ කියන සතුන් මරන්න එපා සතුන් මරන්නේ කොහොඳ නැහැ හොරකම් කරන්න එපා හොරකම් කරන්නේ කොහොඳ නැහැ ඒ වෙනුවට මෛත්‍රී කරන්න දාන දෙන්න කියලා කිව්වට පස්සේ ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම අපාවට තීන්දුව කරන්න නැතුළු සරුවත් යනවාසේ සතුන් මැරුවට ඊට පස්සේ ඒකට පිළියම් කළ යුතු පිළියමක් වශයෙන් තියෙන මෛත්‍රිය දානි වගේ කටයුතු කරනවා නම් ඒ පුදුරට සතුම් මැරීම හේතු කරගෙන ඊට පස්සේ මෛත්‍රියට හැරෙන්න වැඩියෙන් මෛත්‍රී කරන්න හේතුවක් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා යම් කිසි විදියකට මේ වගේ ඒකාන්ත මරණයට යනවා කියන කතාව වෙනුවට මේක වෙච්ච වැරද්ද හැබෑව මත්තේ උඹට හොඳ වෙන්න ඕන නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා දෙන මෛත්‍රී භාවනාව දානය අනුකම්පා වගේ දේවල් කටයුතු කළ යම් දවසක මේ මිනිස්සයා මෛත්‍රිය වඩලා දකුණු දිශාවට උතුරු දිශාවට සියලු දිශාවන්ට මෛත්‍රී කරන්න පටන් අරගත්තොත් මම කියනවා ආනන්ද එයා ඒ කරපු සත්ව ඝාතන අකුසල කර්මයක් ප්‍රතිසන්දෙන්නේ නැහැ කියලා මෙයාට. හැබැයි මම එකක් කියනවා. යම් කිසි කෙනෙක් කියනවා නිතරම සත්‍යෙක් මෙරොත් අපාය යනවාමයි කියලා ඒක අදහනවා නම් ඇත්තටම ඒ අපාය යනවා කියලා. යම් කිසි කෙනෙක් හිතනවා නම් කියනවා නම් අදහනවා නම් සත්‍යෙක් මෙරුවොත් අනිවාර්යයෙන්ම අපාය යනවායි කියලා. එයා අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා. දෘෂ්ටි වැරදිද? හිතක් තියෙන කෝර අපායෙම මේ හිටියත් අපායෙම. යන්නේත් අපායට තමයි. ඒ තරම් තැවිලා තියෙනවා. ඒ තරම් තැවිලා තියෙනවා මම ඉතින් වෙච්ච වැරද්ද අංගනක් එක අංගනක් එළුද එක එළුදෙනක කෙලසිඳා උගේ මයිල් ගණනට අපාගතුනේ ඒ තරම් තැවිලා තියෙනවා. අපේ මේ පෘ탁ජනකම කියලා කියන්නේ ඕකට තමයි. අපි මේ එකක් කරලා පුරාවට තැවෙනවා. සරුවචන්ස කියනවා මේක නිලුම්පතේ වතුර වගේ ඒක හලලා දාපන්. ඕක තියාගෙන ඉන්න එක අකුසලයක්. අරි එහෙමනම් අපායට යන්නේ ඒ මයිල් ගන්න යන එකයි තියෙන්නේ. අපේ කිසි තරහක් නැහැ. මයිල් ගන්න අපාය යන්නේ. ඒකට කිසි කෙනෙකුට බාධාවක් නැහැ. ඒක තමයි වෙන්නේ. ඔය සදාචාරවාදීන්ගෙන් වෙන්නේ එච්චරයි. ඒකයි බුදුහාමරට සංකදම සූත්‍රය කියන්නේ යම් ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම සතෙක් මරුවොත් අපායට යනවා කියන එකනේ ගෝලෙක්. මගේ ගුරුනාච මට කිව්වේ මෙහෙමයි කියලා. සතෙක් මරලක් තියෙනවා සතෙක් මරුව අපාය යනවා කියලා දිගටම විශ්වාස කරනවා මම කියනවා කෙලිම අපායට යනවා. ඒක කියන්නේ දන්නේ නැහැ. එයා මරණයට සතුන් මරණ එක නතර වුණාට වෙන පැත්තකට යන්න බෑ මොකද හිත ඇවිසිලා තියෙන්නේ. නිතරම ඇවිසිච්ච හිතෙන් කොයි අතරේ යනවද කියන්න බෑ. නෑ ද්වේෂය. ටිකටම ටිකටෝම ද්වේෂානුසය වැඩ කරනවා. සරුවත්යන්ස කියන්නේ ඒක කරලා ඒකට අනිත් පැත්තේ ශික්ෂාවට යනවා. මායදී සතෙක් මරුණා හොඳ නෑ. නමුත් අපේ සරුවචනanse අපිට කියලා දීලා තියෙනකොට සීල රකපන් සමාධි කරපන් භාවනා කරපන්. එතකොට දවසකට පුළුවන් වෙනවා ආනන්ද මේ කවුද මේ? අඟුලිමාල හාමුදුරු වගේ සාමාන්‍ය ප්‍රසූත වේදනාවට දඟලන කෙනෙක් ගියත් දුක ඉවස ගන්න බැරි තරම් මෙලෙක් හිතක් එනවා. ඒ ආවේ මේ අදිෂ්ඨානකින් නෙවෙයි. ඒ ආවේ ඊට පස්සේ ප්‍රතිගතිකාරක වෙලා. ඊට පස්සේ පුළුවන් එයාට ගොඩක් වැඩ කරන්න. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ දාලා ප්‍රශ්න අපි කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව යම් දාගුරුකට හරි කරලා තියෙනවා. ධම්මානුපස්සනාව කරනවා අපි නෑ ධම්මානුපස්සනාව කියලා කියන්නේ ආනාපාන සති සූත්‍රයේ විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිසග්ගානුපස්සේ විමෝ ඒ හතර තමයි. ඒ කියන්නේ ආනාපාන සති සූත්‍රය හැටියට වළනකොට මේ ඇහ, කන, දිව, නාසය, කය, මන. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, දේවල් ඇහිීම දැකීමේ කියන සියලු ධර්මතාවයන් මේක අනිච්චය බව. ඒකෙන් රාග නොකරන බව. Nirodhaය. ඒ සෑම දෙයකම අපි දැන් මේ සාමාන්‍යයෙන් අකුසල කර්මයක Nirodhe දකින්න අපි අකමැති නේ. අපි හිතනකො සහ ගහනවා ගහනවාමයි මැරෙනවා මැරෙනවාමයි අපායට යනවා යනවා කිය ඕකමනේ කල්පනා කරන්නේ. අකුසල කර්මයක Nirodhayak අපි මේ ජීවිතේ හිතන්නේ නැහැ නේ. බුදුරජාණන් කියන්නේ අකුසල කර්මයට Nirodhayak තියෙනවා. අකුසලයි උනා ඒක ඉවරයි. ඒකේ Nirodhayak දකින්න පිනෙත් ඉවරයක් තියෙනවා. ඒක අල්ලගෙන හිටියොත් නේ අර කියපු විදිහට නැවත අපි නීවරණ වලින් හිත තැවිලා මෙලවත් අපායේ ඉඳගෙන මරණත් අපායට යන්නේ. නිසා සෑම කුසල අකුසල දෙකේම Nirodhe දක්නාසුලුව විරාගයේ දක්නාසුලුව පටිනිස්සග්ගේ අතහැරීම දක්නාසුලුව ගත කිරීම තමයි ධම්මානුපස්සනාව වෙන්නේ. කර්ම વિશે අපි ගන්තොත් උන්මත්තක වෙනවා. බුදුරජාණන්සේ දේශනා කළ දෙන කර්ම વિશે මේ කිසි කෙනෙකුට තේරෙන්නේ අපි දන්න පුංචි රේඛාවද්දිගේ මුඩුවකම විස්තර කරන්න ගියාම වෙන්නේ උන්මත්තක භාවයටපත් වෙනවා. ඒක නිසා ඒක ਸਰුවඥ විශයක්. අපිට කියලා තියෙනවා අපේ වැඩ වලින් 25ක් විතර කර්මය සිදු වෙනවා කියලා. නමුත් ඒකටම වැඩි බල දෙන්න පටන් අරගත්තොත් ඒක මේ දඩබීම කරගත්ත වෙනවා වැරද්දා. යුගනත්ද යුග යුගනත්ද භාවනා වැඩිමෙක් වැඩෙන ආකාරයේ විපස්සනා යෝගියට යුගනත්ද භාවනා වැඩෙන ආකාරයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිච්චසමුප්පාදය ගලපන්නේ මොනවාද පටිච්චසමුප්පාදයේ පැහැදිලිවම ප්‍රයෝගයද යුගනත්ද වැඩෙන ආකාරය ඒක යහනේ මුළු ප්‍රශ්නේමනේ ඒකෙදී ආර්ය අෂ්ටාංග මාර්ගය කොහොමද වෙන්නේ කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකට තමයි මේක බලපාන්නේ ඒ යෝගාවචරය දැනගන්නවා මට සමතේන් පටන් ගන්නකට චිත්තක්ෂණයකින් විපස්සනාට යන්න පුළුවන්. විපස්සනා පටන් ගන්න චිත්තක්ෂණිකේ සමතට යන්න පුළුවන් මේ වගේ නෑ ස්ථිරසාරව කෝච්චි පෙට්ටිය තිබ්බහම කෝච්චි දිගේ යනවා බස් එක පාස් තිබ්බම බස් පාර දිගේම යනවා කියලා එකක් නෑ මේකේ මේ දෙක අතර මාරුවක් වෙන්න පුළුවන් කියලා දැන ගැනීම සම්මාදිට්ඨියක් වෙනවා ඒක නිසා සම විපස්සනා භාවනා කරන එකට සමතාලෝක පහළ වුණාට එයා ගණන් ගන්නෑ බය වෙන්න දෙයක් නෑ වෙන්න පුළුවන් මේ විපස්සනා කරන කෙනෙකුට ඉඳපු ගමන් ධාතු මනසිකාරයට යනකොට සමතේ කරන එක නට ඒක වෙන්න පුළුවන්. මොකද මේ චිත්ත tattwa ලහු පරිවර්තකයි. ඉතින් ඒක පිළියර ගන්න නැතුව මට වෙන්න විදියක් නැහැ. මම මේ විපස්සනා වැඩිවේ මට මේ සමත ලකුණු එන්න ඕනේ. ආව කොහොමද එන්නේ? එතන මම විපස්සනා වැඩිවේ මට කොහොමද මේ ලකුණු එන්නේ කියලා සැක හිතන්නේ අර නියත ගතික කල්පනාවක් තියෙන මිත්‍යා දෘෂ්ටිය තියෙන නිසා. ඒ නිසා මේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලටම අපිට දැනගන්න ඕනේ මේ හිත විතර වේගයෙන් පරිවර්තන වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒක මගේ හිත මම සමතේ වඩන්නේ සමට සමත ප්‍රතිඵලම එන්න ඕනේ. මේක මගේ හිත මම විපස්සනා වඩන්නේ මට විපස්සනා වෙන්න ඕනේ කියලා කීමේ අයිතියක් මට නැත. වෙනස් වෙන්න පුළුවන් කියලා පිළිගන්නත් පස්සේ සමතේ වෙනත් විපස්සනා වෙනත් කෙලස් කැපිල්ලක් වෙනවානේ. ඒක තිගේ යනකොට යාළඟ පහළ වෙන්නේ මිච්ඡා විතක්ක නෙවෙයි. මිච්ඡා සංකල්ප නෙවෙයි. අවිහිංසා ව්‍යාපාදනේ අවිහිංසා ව්‍යාපාද අව්‍යාපාද විස්තරක පහළ නිසා මේ යන දේ මතුවෙන දේට පිළිගන්න පුළුවන් හිතක් පහළ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි දැඩිමත ධාරි වෙනවා. ඒ ගුරුවරයා සමත ගුරුවරයෙක් මේ ගුරුවරයා සම්පස්සනා ගුරුවරයෙක් මම ආර්ෂයාගේ ගෝලයා මම මෙයාගේ ගෝලයා කියලා ඒ තියෙන කට්ටිවාද එන්නේ නැහැ. එන ඕනෙම දෙයකින් අවස්ථාව ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා මේ සම්‍යක් දෘෂ්ටිය තියෙන කෙනාට ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති වෙන්න තමයි සාමාන්‍යයෙන් කියන්නේ ඔය මේ කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පෙන්නට පස්සේ තමයි අර තේරෙන පටන් අරගන්න මේ මගේ කියලා මගේ හිතත් එක්ක බහනා කරාට ඒක මට ඕනේ තාලෙට නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිසම්පාදින ගලපන්නේ කුමන අවස්ථාවේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියටයි සම්මා සංකප්පයටයි තමයි බලපාන්නේ. ධර්ම ශ්‍රවණය කරන අතරදී සෝවාන් ඒකේ තුල ඒ විශේෂිතේ හැකියි. අංග සම්පූර්ණ නොවි. නොවි කියලා මොකද්ද? ශ්‍රවණය කරන අතරදී සෝවාන් මාර්ගයට පත්ව අවස්ථා සඳහන් වේ. ඔව්. සෝවාන් මාර්ග අංග සම්පූර්ණ නොවි. ඉන් එකක් හේතුන් ඒ සිදුවේ හැකියි. සෝවාන් මාර්ගද ආර්යශ්‍රාංග මාර්ගද? ඒක පළවෙනි ආර්යශ්‍රාංග මාර්ගයේ දීලා තියෙන සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගය. ඒ කියන්නේ ආර්යශ්‍රාංග මාර්ගයේ වෙන්න තියා දහස් කරන්නේ. දහස් කරන්නේ. නෑ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී මාර්ග චිත්තක්ෂණේ පහනේ පංචාංගයක් පමණයි. ආර්ය අෂ්ටාංග බහර වෙන්න බෑ. මොකද ආර්ය අෂ්ටාංග වල තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නෑනේ වාවෙලා ඉන්නකොටවත්. සම්මා වාචාවක් නෑනේ. කතාවක් නෑ. සම්මා ආජීවයකුත් නෑ. සම්මා කම්මන්තිකුත් නෑ. මොකද විරජිත පහළ වෙනවා. සම්මා වාචාවෙන් සම්මිච්ඡා වාචාවෙන් වෙන්වීමේ විරති හිත තියෙනවා. මිච්ඡා කර්මාන්තයෙන් වෙන් වීම විරති හිත තියෙනවා. මිච්ඡා ආජීවයේ විරති හිත තියෙන නිසා ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා කරනකොට පංචාංගිකයි. අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ කලින් හරියව නොකර සිටීමෙන් ඒකට අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන නිසා භාවනා වඩන චිත්තකදී සම්මාදිට සම්මා සංකප්ප සම්මා සති සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පහ විතරයි වැඩෙන්නේ. එචම් බණහනකොට ඒ පහ ඉන්න පුළුවන්. වහන්සේට ඒ ටික ලෑස්ති වෙලා තිබුණේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනාට. ඒකට ඉක්මනට අවබෝධ වුණේ. ඒකට ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොට ආර්යශ්‍රැංගික මාර්ගයේ ඔක්කොම අංග එකවර කෙලින් වෙන්න අවශ්‍යතාවයක් නැද්ද? ඒක බණහන කොටත් අවශ්‍යතාවක් තියෙනවා අනික් වෙලාවටත් අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ආර්යශ්‍රැංග මාර්ගයේ හොඳටම තර්කයට ගත්තොත් සම්මා වාචා කතා කිරීමෙන් වෙන එකක් නේ. භාවනා කරනකොට කතා කරන්නේ නැහැ. පෙර පුරුදු කරපු ඒවා වගේ ඒකෙන් එන්නේ සම්මා වාචා නෙවෙයි මිච්ඡා වාචා විරතිය. මිච්ඡා කම්මන්ත විරතිය. මිච්ඡා ආජීව විරතියක් තියෙනවා. ඒක හිතේ ඒක தත්වගත වෙලා තියෙනවා. ඒකට ඒ වෙලාවේ සම්මා දිට්ඨි කියනකත් හිතේ தත්වගත වීම. මිච්ඡා සංකල්පයත් හිතේ தත්වගත වීම. ඒ தත්වක ඒ தත්වේ උනාට පස්සේ ඔක්කොම වල රේඛාව ඍජු වුණාට පස්සේ බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. ඇත්තටම නියතමානී ගුණාතින් බලනකොට හුඟක්ම බුදුන්සේ උපදෙස් දීලා තියෙන රාහුල කුමාරයන්ට හැබැයි වැඩියම පෙන්නලා තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රාහුල කුමාරයන් වහන්සේගේ රාහුල ස්වාමීන් වහන්සේ ගුරුන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිහතමානී ඒ වගේම ඉවසීමේ අන්තිම රිවර්සක් ඉස්සලා තියෙනවා ඉතින් ඒ නිසා ਸਰුවචනාංශي හරියට වැඩ aran තියෙනවා. මොකද මේ ಗುಣ දෙක තියෙන නිසා ඒක නිකන් මේ හොඳට නැමෙන පදම් කරපු හමක් වගේ. ගොරෝසු හමක් නෙමේ අත ගන්න එකට හරි ලේසි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ගතිය මේ ඒ දවස්වල අර ප්‍රසිද්ධයිලු මිනිස්සු අතර සාරිපුත්‍ර සාංශ කේන්ති ගසන්න බෑ. මොනවා කිව්වත් කවදාකවත් නෑ කලියුත්ත කරනවා. ඉතින් ඒ නිසා බමුණෙක් ගිහිලා පිටිපස්සෙන් දෑත බදලා ගහලා තියෙනවා. පාරේ යනකොට ගහලා තියෙනවා. ඉතින් ගැහුවට පස්සේ ඉතින් එතකොට ඒ බින්ද වාත යන ගමන. ඉතින් ඒක සාමාන්‍යයෙන් කාටවත් නොකල යුත්තක්. ඉතින් මේ ශාන්ති පාර කාලා කිසියම් පැකිලීමක් නැතුව යනකොට පින්න පාති බෙදන් සිට මිනිසුන්ට කේන්ද කියලා අර බමුණ අල්ලගෙන තියෙනවා. අල්ලගත්තට පස්සේ මේ සාරි ඊට පස්සේ බමුණ ඇවිල්ලා සමාව ගන්න තියෙනවා. බමුණට ඕනේ ඇත්තටම මේ නිකන් අර නිර්පරාදී ගැහුවම කේන්ති යනවා. කේන්ති යන්නේ නැහැ. ඊට දැන් මිනිසුන්ගේ මේකට බලාගෙන සමාවිල්ල. ඊට පස්සේ සමාව ගත්තට පස්සේ බමුණට දැන් සැකයිලු. ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේ ඇත්තටම සමා වෙනවනම් එතපෙ ගෙදරට දාන්න එන්නේ. අර සේරම අපොයින්ට්මන්ට් නතර කරලා දානි බාර ආරම්භ තියෙනවා. බාහිර ගිලා ගෙදෙට ගියාට පස්සේ ගේ මුළු ගේම වට කරලා තියෙන මිනිස්සු බමුණා මරන්න. දැන් සාරිපුත්‍ර සාංශ ගේ ඇතුළේ ඉන්න නිසා මොනවක් කරන්න බෑ. ඉතින් ඒ සාංශයේ ගේ වැඩි වෙලාවක් ඉඳලා දානෙත් ඉවර කරනකන් ඉතින් කාටවත් බෑ. ඊට පස්සේ දානෙ ඉඳලා එනකොට මිනිස්සු සාරිපුත්‍ර සාංශය යනකන් ඉඳලා තියෙනවා ගේ කඩන්න. ගේ මරන්න. සාරිපුත්‍ර සාංශයේ පාත්‍රය දීලා තියෙන බමුණාට. ඉතින් බමුණා පාත්‍ර පිටිපස්සෙන් යන යනකොට මිනිස්සු ඇවිල්ලා ඉතින් අර ඡන්දේ කාලේ වගේ මෙයාට මම මොන අල්ලගන්න හදනකොට කියලා තියෙනවා ජාරිපුත්‍රාන්ති ගෝලියෝනේ කියන්නේ දායකයෝනේ මොකද මේ කැළබගෑනිය කියලා ඊට පස්සේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ වගේ මිනිස්සු අපි අරසා කරන්න ඕනේ මේ මිනිස්සු මේ මිත්‍යා දෘෂ්ටිකෝ මේගොල්ලෝ ඇවිල්ලිවලා මේ වගේ කරන්න ගත්තොත් මේ සාධාරණයක් ලෝකේ තියන්න බෑ. අපි නිසා මෙයා අපි අපි නීති අතර ගන්න මෙයාට අපි තීන්දුව කරනවා කියලා. ඊට පස්සේ සාරිපුතාල දෙනවා මචං ගැහුවේ උඹලටද මටද? ඊට පස්සේ අර මිනිස්සු ටිකක් ඊට පස්සේ මටයි ගැහුවේ ඒක මම බලා ගන්නවා. ඕගොල්ලෝ මං කියන දේ අහන වෙනවනම් වහාම මං ඉඳදීම පිට වෙලා යන්න වෙතේ. මම මේ වෙනකොට සමාව දීලා ඉවරයි. කියලා අර මිනිස්යාගේ ආරසා කිරීම තමයි සාරිපුත්‍ර සාන්තිගේ පරම යුතුයකම වෙලා තියෙන්නේ. අර මිත්‍යාසුතික මිනිස්යා මයිලක් හරි හෙල්ලුවා නම් ඒක සාරිපුත්‍ර සාන්තිට හොඳ නැහැ. ඒ තරමටම ඒ කල යුතු තමන්ගේ තියෙන අධිකාරී ශක්තිය යොදලා සෝපාක්ෂිකයන් එහෙම නැත්නම් බෞද්ධයන් ලැජ්ජ කරවල ඉලවනවා. ලපලලෙන් ඕන දෙයක් කරගෙන ඉන්න මම මේ මනුස්සයා සමාජයට මගේ මිනිස්සෙක් අත තියන්න ඉන්න බෑ කියලා සම්පූර්ණ මේ ශක්තිය තුළ ඕන කෙනෙක් දන්න මේ සංසි මේ කරන්න හදන්නේ ධර්මතාවයකට ඉඩ දෙනවා කියන එක. ඒ වගේ හරියට චාරිපුත්‍ර සංසිගේ ගුණ සඳහන් වෙලා තිනවා ඒ උන්වහන්සේ සේනාසනේ වැඩ ඉවර කරලා ඉතින් සමහර හාමුදුරුවෝ උදේ පාන්දර නැගිලා පින්නපාති වඩිනවලු දොරවල් වහන්නට. සමහරලාට වාදන එළිය තියලා යනවා. ඉතින් අර හොරු ඇවිල්ලා අර උස්සගෙන යනවා. ඒ නැත්නම් රිලව් ඇවිල්ලා කාමර වලට වයින් මේ ශාන්ති කරන්නේ අන්තිමට උළු පින්න පාත යන. ඔක්කොම බල්ලා චෙක් කරලා යනකොට ඒක දවසක් හදිස්සියෙම සිවුර ගැටවටු ගහගෙන තිනවා වහනකොට ඊට පොඩ්ඩකට ඉඳලා පැවිදි කරපු හත් අවුරුදු සාමාන්‍ය කෙනෙකුල ඕන්න සිවුරේ කොනක් එල්ලෙනවා කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා සිවුර ගලවලා ඒ හාමුදුරුවෝ ඇදිලි වැඳලා වාඩිලා කිව්වලු ආයසොතු මේ කාරණාව සම්බන්ධයෙන් ඔබ ඔබතුමා මට වැඩි මේ තල තුනයි කිව්වා. මට සමා වෙන්න මේ සාසනය වෙනුවෙන් මම මේ හදිස්සියට සිවුර ඇදගත්තට කියලා ඇදිලි බැඳලා ඒ කියන්නේ වඳින්න බෑ. අර පුංචි සාමනේක සාමනේට බැඳලා බැඳලා නෙවෙයි ඇදිලි බැඳලා ආපති දේශනා කිනි මොකක් ඒ කරලා සමාව විලන ආය සිවුර ගලවල ආය සීයෙන් සිවුර පුරවන්න ගිහිල්ලා දෙනවා. ඒ ඒ කියන්නේ ගියමුකෝ ඒක විස්තරයි. හරියට හරියට ඇත්තට සාසනයම සඳහන් කරලා තියෙනවා මේ සාසනයක් කවදාකවත් මේ මනින කිරණ චෝදනා කරන අයිතිවාසිකම් කිරීමෙන් දිනන්න බෑ මේක. අපිට හිතෙනවා එහෙම කරොත් අපි නෝන්ජල්බේ සාසනේ බාල්දුවේගේ නමුත් මේ අපේ සාසනේ එහෙම ගහපා දෙන සාසනයක් නෙවෙයි. අපේ සාසනේ කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලලා දිනා ගන්න සාසනයක් නෙවෙයි. අපේ සාසනේ කවදාකවත් වැරද්දයි කියලා චෝදනා කරන සාසනයක් නෙවෙයි. කිසිම තැනක ත්‍රිපිටකයේ කිසිම තැනක අයිතිවාසිකම් කියන වචනෙම සඳහන් වෙලා නැහැ. කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් චෝදනා කිරීමේ අයිතියක් නැහැ. මේ දෙකෙන්ම වෙන්නේ මොකද්ද? දේශපාලනයක් නැහැ කියන්නේ. මුළු ත්‍රිපිටකේ පුරා කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට දේශපාලන අයිතියක් දේශපාලන බලතලයක් දෙන්නේ දීලා නැහැ. ඒක ඒක මෙච්චර 84000ක් ධර්මස්කන්ධ දේශනා කළා විනය වශයෙන් ධර්ම වශයෙන් කටවැරදිලාවක්වත්. මහාන ඔබ මෙහෙම විය යුතුයි බුදුරජාණන්සේ බලාපොරොත්තුකුත් නැහැ. නැන්සේ කිසි කෙනෙකුට බලයක් දීලත් නැහැ. අපි මෙහෙම කරන අපිට මෙහෙම කරපන් දෙන්න ඕනේ කියලා මොනක්වත්. ඒ නිසා පුදුම නිර්හංකාර එකක්. ඒකේ පරමාදර්ශයක් පිටවලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ආචාර්යන් වහන්සේටයි ඔබ වහන්සේටයි හොඳටම බැන්නා. ඉතින් ආචාර්යන් වහන්සේට හොයන්න බැන්න නෑ. විම බලාගෙන තම වන්දනා. ඉතින් මේක මම කියන සාරිපුත් හාමුදුරන්ට ආදර්ශයක් දෙන්න වෙන්නේ තියලා එකගෙන යන්න ඇත්තේ. ඒත් මේ රාහුල හාමුදුරන්. රාහුල හාමුදුරන්. නෑ ඉතින් ඇත්තටම දන්නවනම් වැදගත් කෙනෙක් කන ගහන යන්නේ ගෙදර ගියාට පස්සේ බයින බව. නැවත අම්මා එහෙම අම්මට එහෙම ගාණක් නැහැ. අම්මට තියෙන්නේ පැහැදිලිවම වෙන මිත්‍යා දෘෂ්ටියකට ගිහිල්ලා ඊට මේ විශාල බූදලයක් සම්පූර්ණ අහකයක්දී තරුණ වයසේදීම දාලා ගියාට පස්සේ ඒක තමයි මාතෘත්වය. අම්මා කියන්නේ ඉතින් ඒකනේ ඒ කැක්කමට තියෙන්නේ. මොකද ඒ පැත්තෙන්වත් මිත්‍යා දෘෂ්ටික බමුණකින්වත් මොනවත් නැහැ සාර්ථකත්වයෙන් හරීම ඒ අවස්ථානෝචිත වැඩ කරලා තියෙන හැම වෙලාවෙම නැමෙන සුළු ගතියේ. පුදුම නැමෙසුළු ගතියක් ඒකම තමයි මේ කියන්නේ මේ යක්කඩි වඤ්ඤාරාම හඳුරු හඳුරු නිතරම කියනවලු මම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරනකොට සාක්කුවේ දාහන කියලා වෙනම මල පැත්තකින් තියනවලු මහලාස් මල්ලාසනේ සාරිපුත්තු සාන්තර පූජාව කියලා මොකද සාසනේ තියෙන උන්වහන්සේද බුදුහාමුදුර ඔච්චර විස්තර කළා නැහැ උන්වහන්සේ කියන්නේ කෙරුවා පුළුවන් නම් කපන් බැරි නම් කපන් කියලා බෙදලා තියෙනවා සාරිපුත්තු සාන්තර තමයි බෙදලා හරියට හරි ගසලා හැම එකනට එන විදිහට අපිට හිතා ගන්න බෑ දරලා තියෙන දැරීම දරලා තියෙන දුක්ඛඳ අපිට පැනනකොට දුක් හඳ වුණාට උන්වහන්සේ බොහොම සතුටින් නිකන් රජ රජ වෙනකොට ඉසපැන්වක් කරන්නේ. අන්න ඒ වගේ තමයි සෑම දුකක්ම ඉසපැන්වක් කරන ස්වරූපයෙන් ඉඳලා තියෙනවා. නෝන්දල් මට මට තද වෙනවා මට ඔය තාම වෙච්චාම අර එහෙම වෙනවිලි නෑ ඔය ගසලා හරන වෙලාවක් වෙනවා මට තේරෙනොත් එහෙම දැන් මට්ටම කරගන්න බෑ gediya pitima තරන කාගේ හරි ඔළුවකට එච්චර ඊට පස්සේ මම සුද්ධ වෙනවා. මම මගේ මල්ල ඉස් කර ගන්නවා. ඒ කාට හරි දීලා ඒ කියන්නේ මම මම කොහොමද මගේ account එක balance කරලා තියාගෙන ඉන්නවා මම ඒක බාල්දිය හලලා කාගේ හරි යඟට හරි හලන වෙලා තියෙනවා හැබැයි දැන් එනවා අඩුයි ඒ කියන්නේ ටෙන්ෂන් වෙනවා අඩුයි මගේ බාල්දිය ඉඩ එනවා දැන් සෑහෙන්න මහා තිරිදුන බුද්ධ ශාසනයේ බුදුහඳුරු වැඩිට යම් දේශනාවක් මිනිස්සුන්ට හොඳට නෑ පුන්නමන්තානි පුන්නමන්තානි පුත්තහමද ධර්මදේශනාවේදී ඒකයි හරිබුද්ධ සාන්තේ මේ දුවන ගිහිලා වන්දනා කරන්න මෙහෙම කෙනෙක් ඉන්නවා බුදුහාමුදුරු දේශනා කරනවා කියලා ධර්ම බහනක විචිත්‍ර ධර්ම බහනක ස්වාමීන් වහන්සේලාගෙන් ඒ ශාන්ති විතර කවුරක්වත් නැහැ ඒ තරම්ම හරි ලස්සනට කියලා දෙන්න දන්නවා යමක් වේ කියලා සමාධියට යන ධර්ම දේශනා කොට ඇති බව මා ආසය ඇත. ඒ කියන්නේ ත්‍රිපිටකයේ සඳහන් වේද පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා මොකද මේ නාගරාජයත් සත්‍යපී ගෙවන වෙලාවේ මුචලින්ද නාගරාජයට ඒ උන්වහන්සේ ලබාගත් සමාධිය ගැන ධර්මය ගැන දේශනා කළා. නෑ ඒක ඇත්තටම මහායාන සූත්‍රයක මිසක් වෙන්නේ නැති තේරවාද සූත්‍රයක නෑ. තේරවාද සූත්‍රය හොඳට හැදෑරුවොත් මම නම් හදාarලා නෙමෙයි තියෙන්නේ සත්‍යති විස්තර කරන්න බැරිලු සති තුනක විතර වගේ විස්තර වගේ විතරයි කියවේ. සංග්‍රහ ග්‍රන්ථවල බුද්ධ චරිත පොත්වල සත්‍යතියක් කතා කරාට මේ මේ තැන්වල මේ මේ තැන් හිටියයි කියලා බුදුන්ව දාලා බුද්ධ චරිතය කියලා එකක් කියන්නේ. කොළු පිටියේ මේ මහින්ද හමුදුර අපේ කැලිපන්සන් නායක හඳුරු මේ ඒක වෙස්ටර්න් කෙනෙක් ලියලා තියෙනවා අනු අන කට්ටිය මේ කට්ටිය කියන එක නෙවෙයි ත්‍රිපිටකයෙන් අරන බුදුරජාණන්සේ දේශනා කරුවානේ මට මේ දේ වුණා මේ බෝසත් කාලේ මම මෙහෙම කෙරුවා කියලා බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා. ඒ වගේම එකක් දැන් සිංහලෙන් ලියවිලා තියෙනවා. ඒකේ නෑ ඔය සත් සතියේ අපි කියන මේ විස්තර ටික නෑ. මුචලින්දනාගේ ධර්ණයක් ඒකේ මට මතක නෑ කොහොම හරි සති තුනක වගේ අපි යනත් එක පැරලල්ස් පැරලල් වෙන්නේ සති තුනකට විතරයි. එතනින් පුරා අටවක ලබන්න සතියක් යනට ඕනේ. ඒ ටිකේ නම් සති හතක්. කාලය හරි. කාලය හරිනකොට ඔය පළවෙනි එකේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන ඒ සිද්ධිවල පසු කාලීන සංග්‍රහාවක් ඒක මේ ත්‍රිපිටකෙම සාක්ෂි වෙන අවස්ථා තුනක් විතර. හතම සාක්ෂි වෙන්නේ නැහැ කියලා තියෙනවා. මට මතක නැහැ තුන හරියට මොකද්ද කියන්නේ දන්නේ නැහැ. නමුත් තැනක් කියනවා. ඒක තියෙනවා රුවන් ගේ තිබ්බ තැන කියන එක තියෙනවා. අනිමිෂ ලෝචනයක් තියෙනවා. ඒකක් තියෙනවා. ඒ අස්තර තුනම ඒ වතන තියෙන මුචලින් දෙක නෙවෙයි කියලා කියනවා. එහෙමම කියනවා ඒක නිසා ඒක ඇත්තටම අහන්නේ මේක ත්‍රිපිටකයේ තියෙනවද කියලා. මට ස්ථිර වශයෙන්ම නෑ කියන්න බෑ. නමුත් මගේ බොහෝ විට මට දැනුම හැටියට නෑ කියන පැත්ත තමයි බරන්නේ. ඒ කියන්නේ සංයෝජන ධර්ම ඒක නිසා 10කට කඩලා පෙන්නන්නේ. ඇත්තට සංයෝජන ධර්ම එකිනෙකට වෙයි ඇලි පැටලි තමයි ගත කරන්නේ. නමුත් 10 වෙන් කරලා පෙන්නන්නේ පළවෙනි එකේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක මූල ධර්මානුකූලව යනවා. නමුත් මේ පහචි පොතේදී ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඊර්ෂ්‍යා ක්‍රෝ ඊර්ෂ්‍යා මාන වගේ දේවල් එහෙම නැත්නම් ওই කියන පටිග මේ තණ්හා මොකක් කාමරාග පටිග කියන දෙකේ අපාගත වෙන්න පුළුවන් තරම් කෙලස් කැපෙනවා. ඉන් මෙපිට භවයේ උපදින්න පුළුවන් කැලස් වලට බීජ ඉතුරු වෙනවා. ඒ නිසා සුවාන් වුණාට පස්සේ ඉතුරු වෙන සංයෝජන ධර්ම හතක් ඉතුරු වෙනවා. ඒ හතෙන් අපාගාමී අකුසල කරන්න පුළුවන් සරපරුස හරිය කෙමනත් අයින් වෙනවා. නමුත් නැවත නැවතත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදන්න පුළුවන් භවගාමී කර්ම තියෙනවා. මූලධර්ම වලට හරි බරයි ප්‍රශ්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාට පණෙන්නේ නිකන් මේ එච්චරම මේ භාවනාවට අදාළ ප්‍රශ්න නෙවෙයි ඇහෙන්නේ මේ ඔය නිකන් ඒ නැත්නම් මේ ධාර ප්‍රශ්න දාර්ශනික ප්‍රශ්න බරපතල ප්‍රශ්න කියුණාට මේ මේ ප්‍රශ්نين ඔය ප්‍රශ්න කහණු කෙලිම කියන්නේ මේක තමන් අත්දකින්නේ කොහොමද කියලා හවොත් එක්කෙනෙකුටත් ඔය ප්‍රශ්නේ අත්දක පැටි කියන්න බෑ. ඔක්කොම නේ පොත්වල දැක්කා අරේ මැව්වා මෙහෙව්වා කියලා අරේ මේ තියෙනවා මොකද ඒ කියන්නේ දැන්ට බරපතල ප්‍රශ්න නැහැ කියන එකයි තේරෙන්නේ. ඉවර කරන්න බෑ. ඔක් කොච්චර කොහේ ඉවර කරන්නද? මම දන්න අල්සයිමර් කියන එක නෙමෙයි අසජි අසජි සූත්‍රයෙන් ඒකට මේකක් තියෙනවා ලොකු සාන්තික මේ මේකේ ලියලා තියෙනවා මොකද්ද මේ සමථ විදර්ශනා භාවනා පොතේ ඒක පෙන්වන්නෙම ඇත්තටම විපස්සනාවේ තියෙන ගරුත්වය විපස්සනා තියෙන විශේෂත්වය පෙන්වන්න අසජි ස්වාමීන් වහන්සේ රූප ධානය ඔක්කොම වඩලා හොඳට වශී කරගෙන පුදුම සතුටින් ගත කරපු කෙනෙක් අත කෙරුවා කියලා කියන්නේ ලෙඩ රෝගයක් ආවත් ධානයට හිත දැම්මට පස්සේ සුව වෙනවා මානසික ප්‍රශ්නයක් අවශ්‍ය වෙන. ඉතින් එහෙම ඉඳලා ඉඳලා අන්තිමට වයසට යනකොට මේ ලෙඩ රෝග හේතුවක් නිසා නෙවෙයි මරණාසන්න වෙනකොට ඒ ශාංශයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සමාධියට සමවැදී ගන්න බැරි වුණා. සමාධිය ගන්න බැරි වුණාට පස්සේ ඒ ශාංශ හිතාට මේ හදිස්සියට වැඩ ගන්න තමයි මේක තියාගෙන හිටියේ. නමුත් මම දන්නවා පැහැදිලිව මරණයට කිට්ටු වෙන්නේ. නමුත් සමාධි ශක්තිය නැහැ, සමාපatti ශක්තිය නැහැ. අන්තිමට බලනකොට ධානයට සමාදින්න බෑ. ඊට පස්සේ ඒ ශාංශට මරණ බයත් එක්ක මේ ඇතිවෙච්ච අවසාන මොහොතේ ඇතිවෙච්ච අනිශ්චිතතාවය නිසා විශාල චිත්ත පීඩාවක් කියලා සැලෙන්න පටන් ගත්තා. සැලෙන්න පටන් අරගෙන ළඟ ඉන්න කෙනෙකුට කතා කරලා කිව්වා මම මරණසන්නයි. නමුත් මම මේ හරි සැලිලා ඉන්නේ දැන්. නමුත් මේ තකල් ජීවිතේ බොහොම ලස්සනට මහානදන් සම්පූර්ණ කරන ගියා. ඒ නිසා මම මේ தත්ත්වේ බේර ගන්න වෙන කවුරක්වත් නැහැ සරුවචනන්සට මේ බව කියලා මේ දකින්න කැමති කිව්වයි. කියන්නේ ඊපස්සේ ඇත්තටම සම්බන්ධසත් වඩිනවා. වැඩනට මේ ශාන්සයට ඇඳෙන්න නැගිට ගන්නවත් බෑ. හොඳටම අසනීපයි ඇත්තටම හිත වැටිලා. අන්තිමට වැටිලා. සරුවචන ළඟට යනකොට නැගිටින්න හදන. ඊට පස්සේ කියනවා මේ අසජ්‍ය කලබල වෙන්න එපා. එහෙම ඇඳේ හාන්සලා ඉන්නේ කියලා. ඊට පස්සේ ආණ්ඩලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මෙහෙම වැඩ කරගෙන හිටියා. මට ධානය තිබුණා. මම මෙහෙම මෙහෙම හිතා දාන හිටියා. දැන් නම් මම ඉන්නේ අන්තිම අවස්ථාවේ. නමුත් මට කිසිම ධානයකට එන්න බෑ ස්වාමීන් මගේ හිත හොඳටම ඒ කියන්නේ මේ මන්දෝත්සාහි වෙලා බලාපොරොත්තු සුන් වෙලයි කියලා. ඒ මොකද කියලා අහන මට ස්වාමීන් වහන්සේ ඉස්සර මේ වගේ වෙනකොට ධානයකට සමවැච්චාම ගොඩ එන්න පුළුවන් දැන් ධානයට යන්නත් බෑ. එන්නේ එන්නේ මේක පිරිනවයි කියලා. ඊට පස්සේ සාර මේ බුදුරජාණන් තහනවා ආසජි මේ ඔක්කොම තියේදී සීලේ කැඩීමක් සිදු වුණාද කියලා. දැන් සංස මගේ සීලේ මොනක්වත් නැහැ. ඉතින් සරුවතන අහනවා උඹත් ආසජි මේ අනිකු ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ හිතාන ඉන්නවද මේ ශාසනයේ සාරය සමාධියයි කියලා. මම දන්නේ නැද්ද මේ සමාධිය අනිත්‍ය දුක්ඛ යනාත්මයි කියලා. සීලේ කැඩලා නැත්නම් ඉතින් ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. කියලා මොකෝ බලවත් ප්‍රකාශයක් කරනවා අනිකුත් සමාජ අනිකුත් මේ මේ ශාසනවල අනික ශ්‍රමණ බ්‍රාහ්මණ වගේ උඹත් හිතාගෙන ඉන්න දස්සජී මේ ශාසනේ සාරේ සමාධියයි කියලා. සායිත්මේ ගමේ සාමාන්‍ය කියනවනම් සීලය ගොඩනැගිල්ලක පාදම නම් සමාධිය කියලා කියන්නේ ගොඩනැගිල්ලේ මේ ෂටරින් එක එහෙම නැත්නම් ටෙම්පරරි semi permanent structure එක ගොඩනගලා හදා ගන්නකම් ගහන පලංචි ඊට පස්සේ ඒක ගොඩනැගිල්ල තමයි අවසාන ප්‍රඥාව වෙන්නේ. ඉතින් ඒ සමාධිය ඒ පලංචි අවශ්‍ය වෙන්නේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙනකම්. ඉතින් මේ පලංචියේ පදිංචි වෙන කතාවනේ ඔය සමාධියට බය වෙන්න තියෙන්නේ. සමාධිය අවශ්‍ය කරලා තියෙන අර වැඩේට යනකම් ඇති වෙන එකලස ගුණය. ඒක අවශ්‍යයි. නමුත් හුඟ දෙනෙක් ඒ ගොඩනැගිල්ල හැදිලා පැත්තක දාලා මේකම ඉස්සර කරගත්තාම අර වගේ අබැග්ගතිද්ද වෙනවා. වෙන්න පුළුවන්. නමුත් මේ ਸਰවචනසේ ඒ සූත්‍රයේදී ඒක කියනවා ඒක ඔය උගාක් වෙලාට අචන් බ්‍රහ්ම වගේ කට්ටිය පාවොක්සයිඩ් වගේ කට්ටිය ඒක අරගෙන අර්ථකථන දෙනවා වෙන විදිහට. නමුත් ලොකු සංසේ දුන්නේ පැහැදිලිවම විපස්සනාට බර වෙන අර්ථකථනයක්. මේ අසජි සූත්‍රයේදී ඒකදී අපිට පේන තියෙන්නේ සමාධිය කියන එක ඒ ඒ වෙලාවේ පූට්ටු කරලා හදන දෙයක්. හරියට සමාධිය එල්ල වුණොත් සීලය සහ ප්‍රඥාව අතර සමබර බල රේඛාව ඍජු වෙනවා. එතකොට බල සම්ප්‍රේෂණයක් සිදු වෙනවා. අතරමැද පුරු විස්තృత වෙලා ගැළවිලා ගිහිලා තියෙනවා නම් මෙතනින් ගැහුවට අතෙන් බලය යන්නේ නැහැ. සීලෙන් ප්‍රඥාවට යන්නේ නැහැ. සීල ප්‍රඥා දෙක අතර මැද ඉඳගෙන සමාධිය කරන්නේ දෙක අතර බල සම්ප්‍රේෂණයක් කරලා දෙන එක විතරයි. එකලසක් තියෙන සමාධිය කියන්නේ. ඒක ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඇල්සයිමර් කොන්ෂස්නස් එකවත් නැතුව එකක් හැදිලා අකරන්න බැරුවා එතකොට කොහොමද මේ ටික බොහෝ කරගන්නේ මේ මට මමත් මේව කරලා තිබ්බනේ කියන්නේ මට බේන්නේ ඔතන ගොනුව ගැන ප්‍රශ්න විසින් ලෙඩාට නෙවෙයි උපස්ථායකගේ අප්සෙට් එක මට බේන්නේ <laughs> ඔතන ලෙඩා ගැන කතා කරන්න දෙයක් නැහැ ගොනුව මොකට යාර උපස්ථායකට අප්සෙට් නෑ ඉච්චරයි. එදාට එදාට ඒක නිසා අපි තියෙන්නේ එන දෙයට මුහුණ දෙන එක தත්ත්වෙ මිසක් අපිට කල්ැතුව ගෙනියන දෙයක් නෑ එතන. එහෙම අපිට මේක මෙහෙම කරමු අපි අපිට සෑහෙන සාධාරණ මේ සැකයක් තියෙන උදව් වෙනවයි කියලා. නමුත් ගිය කිසි කෙනෙක් ඇවිල්ලා කිව්වේ නැති නිසා අපිට සාක්ෂි නැහැ. නමුත් මේකේ මම දන්නවා පැහැදිලිවම ওই ප්‍රශ්නේ මතුවෙන්නේ උපස්ථායකයාට. ඒක නිසා අර ව්‍යාධිආරිස් නෝ ડોක්ටර් එකේ අන්තිම හැම ලෙඩේටම කළ යුතු හොඳම උපක්‍රම දක්කලා අන්තිමටම ලියලා තියෙනවා ලෙඩා මරණසන්නන් සතුටු වේයන්. තවත් මිරිකණ්ඩ යන්න එපා. උඹේ උපස්ථාන කියන්නේ ඒකයි ලෙඩා යන්න ලෑස්ති දැන්. අපි මේ මිරිකණ්ඩ හදන්නේ එතකොට තමයි අපි මේ පිරිත් කියන්නයි ඔක්කොම සෙල්ලම් කරන්න හදන්නේ. ලෙඩාගේ ලෙඩාගේ අතට අපේක්ෂාවක් නැහැ. යාට ඇත්තටම ඒක අනිත් පැත්ත කියනකොට හරිම ප්‍රබලයි, හරිම ප්‍රභාස්වරයි. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 48 දී ස්ට්‍රෝක් එකක් කියලා තියෙනවා. ඇවිල්ලා ඇත්තටම අර near death experience එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආ මේ මානව විද්‍යාඥයෙකු වුණාට පස්සේ ලියලා තියෙනවා ඇත්තටම කියනවා නම් ජීවිතයේ පැත්තෙන් බලනකොට මරණය කියන්නේ සියලු බලාපොරොත්තු වල සංසිතීමක් විනාශයක් නිසා ලොකු අබැග්ගයක්. ඒක මම ඇත්ත වශයෙන් පිළිගන්නවා. නමුත් කවුරු හරි දන්නවනම් මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්න මරණය මෙච්චර සුන්දර දෙයක් ආයෙන ජීවිතේට එන එකක් නැහැ කියලා තියෙනවා. මරණ වෙලාවේදී පුදුම රිලැක්සේෂන් එකක් තියෙන පුදුම මුදාහැරීමක් තියෙන. අපි දන්නේ වෙච්ච මිනිසයා කියනවා මේ මිනිසා බෞද්ධෙක් නෙමෙයි. එයා කියන්නේ. ඔව්. වෙලා වෙලා ගිහිල්ලා එයා කියනවා ආපහු ආපු එක මොකටද කමක් කියලා. ඒක නිසා අපි දැන් බලන්න හදන්නේ මේ ජීවිතේ පැත්තනේ මරණේ දිහා බලන්න. ඔය කොහොම හරි ආපහු ගන්න හදනවා. මේකේ උදව් කරන්න හදනවා. නමුත් ඒ යන පුද්ගලයාගේ මානසිකත්වයේ පැත්තෙන් බලන්න සරුවචනාංශයට පුළුවන්. අපිට කරන්න අමාරුයි. ඒක නිසා ව්‍යාධාරිස් නෝඩොක්ට් එකේ තියෙනවා ලෙඩා යන්න තේරෙන්නේ මරණසන්න කියලා. ඒ වෙලාවේදී වෙහෙසටපත් වෙන්නේ පණ තියෙන එකන. ඒ තම සුනිත තමයි කියව මන් දන්නේ ඇත්තද වරුද කියලා. මුළු ජීවිතේ පුරා මේ මනුස්සයා ඊටාත්ම කියන්නේ පියෙක් බොහෝම සාන්තයි. කවදාකවත් බල්ලෙකුටවත් උඹ උඹ ඵලයන් කියලා කියන්නේ නැතිද. ඊට පස්සේ එයා කියලා තිබුණලු මම මරණ මොහොතේ එනකොට උඹලා හිටියොත් මට සන්තෝසයි. හැබැයි අනවශ්‍ය විදිහට මේ බෙහෙත් පෙවිලි අනමන මොනවාක් කරන්න එපා. මං ඕන සංඥාවක් දෙන්න. එතකොට කලබල කරන්න එපයි කියලා. ඉතින් මේ එයා නිතරම බොහොම සාධාරණ ජීවිතයක් ගත කරලා. නමුත් මරණ මොහොතේදී ඔක්කොමත් තියේදී හර්මචා සංඥා කළා තියේදී අර කවුදෝ ගිහිල්ලා ගිරාඬුවක් දාලා කට ඇරලා දාලා තිනවා කතා ටිකක්. කුණු හරපයක් කිව්වලු කියනකොට මැරුණා. මුළු ජීවිතේම එකම කුණු හරපෙලු කිව්වා. කියනකොට මැරලා ගියා. ඒක නිසා ඒ වෙලාවේදී අඩු ගන්න ඒ වෙලාවේදීවත් මේ ලෙඩා කියන දේ අහන්න මේ ජීවිතේ පුරාම කියපු එක එයාලා ඇස්තිලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවල හොඳම කුණු හරපයක් කිව්වේ ඒත් එක මැරලා ගිහලා ඒකට අපි හිතා ගන්න පුළුවන් මේ මනුස්සයා ඉන්නකම් කිව්වා නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ යන කෙනාට නෙවෙයි. ඔව් දැන් අරගෙන තියෙන වගකීම් බලන්නකො මෙතන මොකක්ද අරන් තියෙන්නේ කියලා. නෑ අඩුවානේ මං කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ලෙඩාට අයිතියක් තියෙනවනේ පණ තියෙනකොට හරි මැරෙනකොට හරි කියලා මට කරදර කරන්න එපයි කියන්නේ. අවසාන ඉල්ලීමට ඊට ගන්න ඉතින් අපි කියනවා නම් අපේ තියෙන කැක්කුම ඊට ඒක ඉක්මවනවායි කියලා. මචං මැරෙන මනුස්සය කියනවනේ ඒක අසාධාරණයි කියලා. සාධාරණ යුක්තිය නෑ නේද? මචං කියලා තියෙනවා මට මම යන්න ලෑස්තියි. වෙලায় අපව අදින්න යන්න එපා කියලා අනිත් එක ඔය ජෝන් මන්ස් ඔය මන් දැන මට මනස ඊට පස්සේ හම්බෙලා නෑ යා මේ වයසක දෙන්නා අඹුවයි මෙයයි විතරයි ගෙදර ඉන්නේ නිව්සීලන්ත කෙනෙක්. ඉතින් ඉඳපු ගමන් පත්‍රේ බල බල යනකොට නෝන මහත්තයා කෝපය කරනකොට මහත්තයට එහෙම මේ පත්‍රේ බලන heart attack වෙලා ක්ලාන්ත වෙලා. ඉතින් ඒක වහාම ෆැමිලි ડોක්ටර් කල්පනා කරලා කතා කරලා ගෙන්නලා ආටිපිලර් රිස්පෙක්ෂන් දෙනකොට මෙයාට කුණු හරපයක් බැනගෙන 100 බැනගෙන 100වලු. ආචාර්ය නෝන මතට හරිම ලැජ්ජයිලු මේ මේ දොස්තර මහත්තයා ඉඳද්දි මෙයාට වෙච්ච දේ ගැන. ඊට පස්සේ මේ කියවලා අනේ ડોක්ටර් මේ මහත්තයා එහෙම කෙනෙක් නෙමෙයි මොකක් හරි මේ කලබලට වෙලා තියෙන. සිහියාවට පස්සේ කිව්වලු අනේ අසීයෙන් නෙවෙයි කෙරුවේ මං ඒ හිටපු තැනින් ආපහු මෙතෙන්ට ඇද්දට මට පුදුම තරහක් ආවයි කිව්වලු. මං හිටියේ පුදුම බ්ලිස් එකක මට තේරුණා කිව්වලු මේ සරුංගලයක් බාහන්න අදිනා වගේ මම මෙහෙන් අදිනවා ඇරලිවල ඇසල වන්නකොට මේව දකින්නකොට නම් මට පුද්ගලයා දකින්නට තරහ නිවුණා. නමුත් මං හිටපු තැනින් මං ආපහු ඇද්දයි කියලා මිනිහා එතන ඉඳලා මැරෙනකම්ම කෙරුවේ යාපු ඉන්සයිට් එකෙන් ඕන කෙනෙක් එයා ළඟට ගියාම නිද්‍රාවටපත් වෙලා එයාගේ සම්පූර්ණ ජීවිතය කියන්න පුළුවන්. අබෞද්ධයෙක් නමු පුනරුත්පත්ති වෙන කතා කරන්න පටන් ගත්තා. සිද්ධියක් සඳහන් කළා තියෙනවා ඒ දොස්තර කරපු වැඩේට යාට ඉච්චර තරහ ගියාලු. මේක අපිට ඔක්කොටම පාහනයක් හිත කරන්න බෑ. නමුත් අඩු ගානේ අපි හිතන්න ඕනේ කවුරු හරි යන වෙලාවේ ටටා කියන්නේ ඉගෙන ගන්න. කල්ලාගෙන ආයෙ මිරිකලා හදලා ගන්න හදනවා කියන එක අර කියන විදිහට හැඟුම් අරනම තමයි රෝගියාගේ අයිතිවාසිකම් පැත්තෙන් බලනකොට නැත්නම් මරණය කියන එක බුදුරජාණන්සේ කියන විතර මරණ අනුස්සතියක් වශයෙන් මෙතකවර කලබල වෙන්න තිබනකොට ලෞකික නිදර්ශනක් තියෙනවා ලෝකෝත්තර නිදර්ශනක් තියෙනවා ඒක අපි නොදන්න පළියට බැග්යක්ම නෙවෙයි ඒක සුන්දර පැත්තක් තියෙනවා ඔව් නෑ ඒ වෙලාවේදී මේ අපච්චි සඳහන් කරාට පස්සේ හිටියේ නෑ තාත්තයි වාසනාව ඒක මගේත් වාසනාව හිටියනම් මම සමහරට ගිහිල්ලා චරිචුරු ගන්න ඉඩ තිබුණා ගියාට පස්සේ ඒක ඉතින් කරන්න මේ හෙඩ් සිස්ටර් කෙනෙක් ආවා මේ මම හිතන්නේ ලංකාවේ මේ යාපනය කරන දවසක නේද ඒ මම ඒ සාරේ මේ අපෝතෙන්ට හිතිස්ලා ඉඳලා තිනවා මේ අම් අවුරුද්ද බලාපොරොත්තු වෙන විස්සාවෙන් තමයි ඩ්‍රීම් ෆෑනේ චන් මම ඉඳලා ඉඳලා අපි ඉතින් විදිහට නෙමෙයි කියලා. ඉතින් ඔච්චර මේක මේ දන්නේ එකක් පිළිතලා අන්තිම මොහොතේ හිතාගන්න බෑ සම්මත වෙන්නේ. මේක පිළිවෙලට නෙමෙයි අපවත් වෙලා ඒක ඒක ඉතින් අපි කියන සාමාන්‍ය අනිත්‍ය ධර්ම මිසක විශේෂ අනිත්‍යයක් නෑ ඉතින්. ඒකත් අනිත්‍ය තමයි. අපි ඔය සැලසුකනින් එක බුදුදන්ති කියලා තියෙන්නේ මේකේ විධායක ශක්තියක් හෝ නේවාසිකත්වයක් හෝ අධිකාරී ශක්තියක් අපිට නෑ. ඉතින් ඒක දන්නේ නැති වුණොත් තමයි අපිට විශාල කනගාටුවක් වෙන්නේ. දන්න මනුස්සයෙක් දන්නා ඉතින් කොයි වෙලාව මොනවා වෙලාව මැරෙද කියලා කියව කොහොම කියන්නේ. ඒක ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ නොහැකි අනිත්‍යතා ලකුණක් නේ කොතනදී වැටෙයිද කොයි මොකෝ මැරෙයිද කියන එක ඒක කියන්න බෑ. ඒ නිසා ඉන්නකන් තමයි ඔක්කොම. ධ්‍යාන සමාධි ගැන කතා කරනකොට චරඥන් වහන්සේ ධ්‍යානවලට සමවදිනවා. පස්සේ රහතන් වහන්සේලාත් එහෙම වෙනවා. උන්වහන්සේලා එහෙම ඒ චිත්ත සමාධියක ඒ ධ්‍යානයකට එහෙම සමාධියකින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ සෝයක් කියලා. ධිට්ඨ ධර්ම සුඛ විහරණේ. ditthම්ම සුඛ වේදනේ කියලා කියන්නේ අපි අපි කියමු දැන් අපි මේ කවුන්සලින් සර්විස් එකක් කරනවා නැත්නම් මොකරි මොකක් රජයේ සේවයක් කරනවා කියලා. ඉතින් ඒ නිසා පැය 8ක් අපි වැඩ කෙරුවට පස්සේ අපිට රෙස්ට් එකක් ඕන කරනවා. එතකොට අපි අපේ ගෙදරට ගිහිල්ලා ඉඳලා විවේක වෙලා රිකියුපරේෂන් එක කරලා ඉවරලා ආපහු එනවා වගේ අර තමන්ගේ ආර්ය විවහාරය ආර්ය ආසනයට ගිහිල්ලා මේකෙන් කට් ඔෆ් කරලා ඉගෙන සම්පූර්ණ ඉන්ද්‍රියන් එක තියෙන සම්බන්ධතාවය අඩු කෙරුවට පස්සේ ආයෙ හීලින් ප්‍රොසෙස් එකක් වෙනවා නැත්නම් රීචාර්ජ් වෙනවා බැටරි ආයෙත් වැඩ කරනවා ඒක නිකන් මේ රිකියුපරේෂන් එහෙම නැත්නම් පුනර්ජීවනයක් ලබා ගැනීමක් තමයි. අලුත් කිරීමක් වෙන බැටරි රීචාර්ජ් කිරීලක් වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. වෙජිටබල්. ඒ සන්ති කියලා තියෙන පැහැදිලිව මෙහෙම වුණොත් එහෙම තියන්න එපයි කියලා. ඔව්. ඒ වුණාට කොමයි කිව්වට කනවා බනෝ. අන්තිම වෙනකොට බැරි වුණා. ඊට ඉස්සෙල්ලා ගොඩක් කල් හිටියා නිකන් වීල් චෙයාර් එකේ ගෙනියන්න පුළුවන්. ඔය මේ බලාගත්ත තේ ඉන්නවා. කන්න දුනොත් කනවා. එහෙම වෙලාව ඉඳලා තියෙනවා. එතකොට මේ සිහිය එනකොට අර සමහරට අපි කුසල් කරලා තියෙනවා ඒකට එනවා ඇති. ඇත්තටම එහෙම සීයේ එනවයි එනවමයි කියලා කියන කියන්න බෑ. මොකද ඔපරේෂන් කරන වෙලාවදී මරණ වෙලාවදී තියෙනවා. ඒක වෙන්න පුළුවන් මූලධර්ම අනුකූලව නමුත් ප්‍රකාශ වෙ නොවි. මැනිෆෙස්ට් වෙන්නේ නැතුව වෙන්න පුළුවන්. හරි ඒක වෙනවද නැද්ද කියලා ගෙස් කරනවා මිසක ආපහු වැවිලා කියපු කෙනෙක් නැති ප්‍රශ්නේ මට තියෙන්නේ. ඉතින් මං කියන්නේ ඒක ඒක ඒක ඔය එක තමයි දැන් දාලා තියෙන තීසිස් එක. මේක වෙනවා ඒ අනුව තමයි ගති නිමිත්ත කර්ම නිමිත්ත පහළ වෙන්නේ කියලා. නමුත් ගිහිල්ලා ඇවිල්ලා එක්කෙනෙක්වත් මේ සාක්ෂියක් අතේ තාම කිව්වේ නැහැ නේ. හරි මේ මිනිස්සයා පිස්සෙද්ද කියලා දන්නේ කොහොමද? නෑ ඒ කියන අනුව තමයි දැන් ওই පටිච්චසමුපාදයේ තොරතුරු තියෙන්නේ. ඒව ඔක්කොම නම ප්‍රත්‍යක්ෂ නෙවෙයිනේ. ඒ මගේ ඥාණය අනුව මම මෙහෙම වුණා දැක්කයි කියලා කියනවා. නමුත් ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න අපිට දැන් මේ අහන ප්‍රශ්නෙට ප්‍රත්‍යක්ෂයෙන් උත්තරයක් දෙන්න බෑ. මෙහෙම දේවල් තියෙනවා. හේතුඵල ධර්මයක් අනුව කටයුතු කරනවා. අදහනවා නම් මේක මෙහෙමයි කියලා අදහන්නත් පුළුවන්. ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒක වෙරිෆයි කරන්න බෑ. non verifiable. ඒක නිසා තීසිතයක් හදතයි. අශෝක රජුරොත් ඔච්චර කෙරුවට දවස් 7ක් පිඹුරෙක් කළා ඉඳලාලු ආය ආවේ. 84000ක් ස්ථාන කරලා ඔක්කොම කරලා. කාමයේ පැත්තෙන් විතරක් කරපු නිසාද නැත්නම් වෙන භාවනා කරපු නේද මල්ලිකාව සෑහෙන ඔය දාන පැත්තෙන් අසද්දෘෂ දාන දෙන්න තරම් විශාල ඔය එහෙම නම් ඉතින් අපායට යන්නම බෑනේ. අපායට යන්න ඉස්සෙල්ලා දවස් හතක් ගිහුවා. ස්වාමීන් වහන්සේ කියනවා මම අනේ නෝ මම අතේ මැරෙන්නේ. මේ අපේ මුල කිව්වේ අපේ පාවිච්චි කරන ප්‍රෙෂර් ගා වැටුණ හොස්පිටල් එක කරා ඔබ දැනුන කොහොමද කොහම එකේ තමයි මැරුනේ ඉතින් දුවට කොහොම වෙයිද කියන්න බෑ ඒක තමයි ඉතින් අපිට ඒක උනාද නැද්ද කියන්නේ අපිට දන්නේ නැහැ නේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ අසලම් කෙනෙක් පරිවර්තන කොහොමද ඒ ඊළඟේ ඥාතින් පිළිතුර වටේ එකතු වෙලා අනාරායන පුරයන් කරලා ඒක විතර හානියක් වෙනවා වෙන්නේ ඔය ඒකෙදි අර මේ මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා දීලා තියෙනවා මේ මනුස්සයට ඕන කර තියෙන්නේ නිවිල්ලක් සාන්තියක්. මේ වැඩේ ඉවරක් මේ කලබල වෙලාදී යන්න. ඉතින් අපි කරන් හදන මේක අවුල් කරන්න නිසා ඒ නිසා මේ නෑයෝ කියන එක ඕනෙම නැති જાතිය. කවුද දන්නේ මේ ඈයෝ නෑ දෑයෝ. ඔක්කොම එච්චරයි. ඔක්කොටම කරන්න තියෙන්නේ මේ නැති වුණාම වෙන පාඩුවටනේ අඬන්නේ. ඕක විතරමයි මට හොඳටම වැදුනේ අපේ නාරද තාමසෝ ඇවිල්ලා කිව්වා යමෙක් මල ගෙදරකදී අඬනොත් නම් අඬන්නේ ඌට වෙච්ච පාඩුවේ තරමට. මං ඉතින් අප්පච්චි මරලා මෙච්චර ඇඬුවට පස්සේ මට හරිය ලැජ්ජාවක් ආවා. මම එහෙනම් ඔබ මේ අඬලා තියෙන්නේ මේ මම කල්පනා කර බලුවා ඇත්තටම වෙච්ච හානිය මොකද්ද කියලා. ඊට පස්සේ තමයි මට තේරෙන්නේ මේ සෙල්ලම ආය බෑ ඉතින්. මේක උනා ඇති වෙන්නම උනා ඒ නාරද තාමසෝ මට මම ඒකයි ගරු කරන්නේ. මම කඳනවා නම් අඬන්නේ වෙච්ච පාඩුවේ ඇකිය කියත් අඬන්නේ ඒකනේ. එච්චරයි. එහෙම නැත්තම් අඬන්නේ නැහැ. ඒ කියන්නේ මරණසන්න මැරෙන්න කලින් මැරෙන අත්දැකීම් කරනෝනේ අද භාෂා භාවනා භාවනා කරේට කරනවා නම් අපි ජීවත් වෙලා ඉන්න තුලම මේ මරණසන්න අත්දැකීම් ගන්නවනේ. එතකොට Tamanටම ඕක අවබෝධ කරගත්ත හැකි මේක මම දැන් ඕක සාමිනාගේ ඇහුවට සාමිනාංශයේ වෙන කෙනෙක්ගේ එහෙම දෙයක් ස්ථිර කරලා කියන්නත් බෑ. එක එක කරාට වෙනසක් දෙකින් වෙන්න පුළුවන්. ඒ නිසා භාවනාදී වෙන්නේ මොකද්ද? අර ආනාපාන සංසිඳනකොට සංඥා වේදනා සංසිඳනකොට මේ මරණයට කිට්ටු තැනකට අපි يعني සම්බන්ධතා කැපිලා යනවා. කැපිලා යනකොට තමයි බය, පාළු ගතිය, තනි ගතිය එන්නේ. ඉතින් ඒ නිසා ඒක දහස්වර වෙනකොට වෙනකොට වෙනකොට අර මරණයට සුදුසුකම් අපි පුරුදු කරනවා. රිහර්සල් එකක් කරනවා. ඉතින් ඒ නිසා මේ මනස මරණය සිද්ධ වෙනකොට මෙතෙන්ට සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා භාවනාවෙම. ඉතින් ඒ නිසා එතෙන්ට යනකොට ලෑස්තියක් තියෙනවා. මේ මේ මෙහෙම තමයි මරණදී සිද්ධ වෙන්නේ කියලා ගොඩාක් කිට්ටු කෙරුවොත් ඒ ඒ මරණ අත්දැකීම ජීවත් වෙද්දිම ලැබුව සෝවන් වෙනවා. අමෘතයට යන්නේ මූර්තිය හරහා. සෝවන් වෙන වෙලාවෙදි මේක ලැබුවොත් සෝවන් වෙන වෙලාවදී කරගන්න බැරි වුණොත් ඊගාව ජීවිතේට ඒක එයාට ආදර්ශයක් වෙනවා. මෙන්න මෙහෙමයි මේ කටයුත්ත වෙන්නේ. නමුත් සජීවී මතකේ හිටින්නේ නැහනේ. ඒක තියෙන්නේ පැසිව් ඒ කියන්නේ අපි භාවනාව කියලා කිය විපස්සනාව කියලා කියන්නේම ටික ටික මරණ එක. ආනාපානේ මැරීම කියලා කියන්නේ අපි කාය සංස්කාරයන්ගේ මැරීම. ඉතින් හොඳට ඕම ආනාපානේ හොඳට කරලා සිවුම් වෙනකොට අපි කවුරුත් බය වෙනවනේ ඒක වැරදිලා එක්කෝ මට ආනාපානේ නැති වෙලාද කියලා කලබල වෙනවනේ. ඒටි අර මරණයට තියෙන අපි මේ කියනතර පු탁 යන ගතියට අපි ගැන අපි කනගාටු වෙන තමයි බුදුජානක කියන නමුත් හොඳට බලපන්. ඔය මරණේ සිදුනාට පස්සේ ලොකු නිර්ාමිත සුඛයකට යන්නේ. ආනපනේ නැතරුණාට නිදාමිත සුඛේ ඉරෙල පොඩි සීනි බෝලයක් දීලා අරක පුරුදු කරනවා. පුරුදු කළා තව ඉස්සරහට යනකොට ඔන්න ඊට පස්සේ සංඥා වේදනා දෙක මරණ යනකොට ඒ පුද්ගලයාට ආතපාත මොකක්වත් මතක නැති වෙනවා. ඉන්නවා නැහැ කාල සීමා නැතුනට පස්සේ ආයෙසරයක් අභිප්‍රමෝදයන් චිත්තං කියලා ඊටත් එහාට ගියාට පස්සේ හම්බ වෙනවා ඊටත් ගැඹුරු ප්‍රීති සුඛයක්. ඒක මතක් කරලා කියන ඕකත් කැප කරන්නයි කියලා. මේ විදිහට කැප කරලා කැප කරලා අපි සතියෙන් යුක්තව වගේ තමයි අසතිය අත්දකින්න පටන් ගන්න. සතියෙන් යුක්තව අපේ මෙමරි එක නැතිව යන විඥාන ධාරාවක් අපි ස්රෝතයක් අත්දකිනවා. අත්දකින්න අත්දකින්නකොට වෙන්නේ මොකද්ද හැමදාම හොඳ සජීවී විඥානයක ඉඳලා සම්පූර්ණ අනිත්‍ය ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයක ඉඳලා අනිත්‍ය ප්‍රතිපදිත විඥාණයට නෙනෙන හැටි තුන් හතර සැරේ පුහුණු කරනවා. පුහුණු කරනකොට මරණ වේලාවෙදිත් ඒ සිදුවේගෙන එනකොට අපිට දැන් අලුතක් නෑ. ඒක මොකද අපි භාවනා පරියන්කවල කරලා තිනවා. ඒකට දැනගන්න වෙනදට වැඩි යන්න හදන්නේ කියලා. එතකොට සූදානමක් තියෙනවා අපි. මරණයට සූදානමක් තියෙනවා. යම් දවසක ඒ මොහොත කියන්නේ මරණ හා සමාන විදිහට සියල්ල අතහැරීම පරියන්කයේදී සිදුවෙන එක තමයි මාර්ග ඥානෙදී සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී හොඳට ඕ මේක සම්පූර්ණ කොට්ටුරේ අනිත් පැත්ත හැරෙව්වා වගේ සම්පූර්ණ යනවා. නමුත් හොඳට දන්නවා මේ වගේ කැපකිරීමක් කරන්න නැතුව අර වගේ බරපතල මාර්ග ඥානයක් ගන්න බෑ. ඊයේ මේ 98ක් විතර අවිල තිනවා. අද 99ට යනවා. ඊට 100ට යනවා. ඒකෝර තමයි දාන චේතනාව සම්පූර්ණ වෙන්නේ. ඒත් එක්කම ඵලසිතේ දිසේ එනවා. ඔක්කොම දීපු දවස් තමයි සියල්ල ලැබිලා තියෙන්නේ. මරණයේදී ඔක්කොම අතහැරලත් ඊගා මොහොතේ සැලෙන්නේ නැතුව බැලුවොත් විතරක් ඵලසිත දැක් දකින්න. මේ විතර දිගින් දිගට යනවා. නිසා කියනවා සෝවාන් වෙච්ච කෙනෙක් උප්පරීමේ අත්දකින්නේ මරණ හතයි කියලා. මරණ හත දක් දකින්නට එයා ඩියුරේෂන් එක සමහරක් තැන්වල දික් වෙන්න තියෙනවා. පිට තියෙනවා මරණ හත දක් දකින්නට තියෙනවා මේ මරණයට තියෙන බයම තමයි පෘථග්ජනකම කියලා කියන්නේ මේකට බය නැතුව ගියා නම් මරණේ ස්වර්ණමය අත්දැකීමක් වෙනවා. දැන් අපි කරන්න හදන්නේ අපි මරණ වෙනක නෙමෙයි අල්ලපු ගෙතර මරණයට මනසට පැරටි දෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන එකම අපි ආරෝපණය කරනවා අනික් අයට. නෙමෙයි නේද ප්‍රාශ්වාසය කියන්නේ. ඒකට ආශ්වාසයෙන් හක්කාරන ඒත් ප්‍රාශ්වාසය කියන දි වෙනවනේ. ඒකට යම් කිසි ක්‍රමයකින් පුද්ගලයා ආනාපාන සති භාවනාව පුරුදු නොකරපු කෙනෙක් කියලා අපි කියමු. ඒ පුරුදු නොකරපු කෙනෙක් වුණත් මේ මට මොකක්ද වෙන්නේ කියලා ඉවර වෙලා මේක දිහා බලාගෙන ඉියොත් වෙන දේවල් හිතන්නේ නැතුව මේ ප්‍රාශ්වාසයේ මේ වෙනකොට මෙහිමම පුද්ගලයා නැති වුණොත් එතනදී අර ආනාපාන සති භාවනා කරපු පුද්ගලයාට ලැබෙන ආනිසංසය ලැබෙන්න ඉඩ තියෙනවා. ඔය සමහර විටක අපේ තියෙනවා පරිධම්මිදා මාර්ගයේ සමසීසී නිවන කියලා එකක්. මරණ චිත්තක්ෂණයයි අවබෝධය දෙක එකට සිද්ධ වෙනවා. මරණයත් එක්ක. ඉතින් ඒ කියන්නේ අර එයා වෙලෙත් දුවලා දිනලා නැහැ, දිස්ත්‍රික්ක තරම් වල දුවලත් නැහැ, ජාතික මට්ටම නැහැ, කෙලිම ඔලිම්පිකෙට කෙලිම ගිල තැන කෙලිම ගිල මෙඩල් එක අරගෙන. ඉතින් සාමාන්‍යයෙන් ඒක වෙන්නේ නැහැ මොකද ඔලිම්පික් යන්න එන ෆයිට් එකක් තියෙන නිසා තැවෙන වෙලේ දුවලා දිස්ත්‍රික්ක මට්ටමේ ඉඳලා ජාතික මට්ටමේ දින මේකට තමයි අඩු ගන්න යන්නවත් පුළුවන් වෙන්නේ. ඒක නිසා අර වගේ කෙනෙකුට අවස්ථාව හම්බෙනවා අඩුයි. දෙලින්ම මේ කිසියම් තරගයෙන් යුතුව ඔලිම්පික් ගිහිල්ලා ඔලිම්පික් එකේදී මෙඩල් එක ගන්නවා කියන එක වෙන්න බැත් නෑ. අනිසෙනු එක තියරිටිකලි වෙන්න පුළුවන්. නමුත් අනිකට එහෙම වෙන්න දෙන්නේ නෑ. ඒ වගේ සමහර දැන් ඔය ප්‍රධාන කතුරුන්ගෙන් අර්නස්ට් හෙමින්වේ එතනින් ගියාම නිසර්ගදත්ත මහරජ් තව තුන් හතර දෙනෙක් සඳහන් වෙලා තිනවා ඒගොල්ලෝ මේ මරණ අවස්ථාව නැත්නම් තද්දබල අවස්ථාවක හොඳට ඒක හරහා ගිහිල්ලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ටත් එක වෙලා තිනවා. ඊට පස්සේ ඒ කට්ටිය ටික මතක් කරුවට පස්සේ ඒගොල්ලන් පේනවා මේ ජීවත් වෙලා මේ තාර්කික ගත කරන ජීවිතය 150ක්වත් සජීවි නෑ. වැඩි කොටසක් හැංගිලා තියෙන්නේ ඒ කොටස දන්නවනම් මේක පිළිබඳව මේක ළමා සෙල්ලමකට මේ අපි රණ්ඩු කරන්නේ වෙන පැත්තක් තියෙනවා කියපු ගමන් ඒ මිනිස්සු සම්පූර්ණ දාර්ශනික බාටපත් වෙනවා ආධ්‍යාත්මිකටපත් වෙනවා ඒකල්ලි බෞද්ධයෝ නෙවෙයි නමුත් ලියලා තියෙනවා මේ මේ මෑතකදී වෙච්ච එක තමයි ඒ ඒ ලේඩි කෙනෙක් හදලා හදා ස්ටඩි කරලා තියෙනවා නියුරෝප්ලාස්ටිසිටි ඒ කියන්නේ මොන මනස වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒක හරි ගැසලා ඉවරලා එයාට තියෙනවා දැන් ක්‍රමයක් බ්‍රේන් එකට ඉලෙක්ට්‍රෝඩ් දැම්මට පස්සේ බ්‍රේන් වේව්ස් වගේක් බල බල ඉන්න පුළුවන් තරහ යනකොට ඇත්ත කතා කරනකොට බොරු කියනකොට බ්‍රේන් වේව්ස් වැඩ කරන හැටි දැන් සෑහෙන දුරට ස්ටඩි කරලා තියෙනවා. ඉතින් මේ අම්මන්ඩි එක එකනාගේ ස්ටඩි කරන දවසක Tamanට දාගන්න. Tamanට දාලා ස්ක්‍රීන් එක බලන ඉඳලා heart attack එකක් ඇවිල්ලා. දැන් මේ එයා දන්නවා මේ මේකට කලබල වෙන හැටි. ඒකට බ්‍රේන් වේව් වැඩ කරන හැටි හොඳට බලලා heart attack එකට මාරාන්තික heart attack එකක් බෙහෙත් කරලා නැහැ නැගිට්ටා. නැගිට්ටේ මේ මනුස්සයා නෙවෙයි. මේ මනුස්සයා දැන් මේ වෙලාවේ ඉඳලා අද වෙනකන් මනුස්සයා පෙන්වන්න දීලා තිනවා මේකට ලෙඩ්ඩු වෙද්දු හිටියානම් ඒ වෙලාවේ මනුස්සට ඒක අත්දැක ගන්න දෙන්නෙම නැහනේ. නමුත් ඒක හරහා ගියාට පස්සේ නිවන් දැක්කා හා සමාන ලොකු විවෘතකමක්. දැන් ඔය YouTube එකේ ගන්න පුළුවන් ඒ මනුස්සයා තාමත් ඇමරිකාවේ වැඩ කරනවා මනුස්සයා පෙන්නනවා අපි මේ කොච්චර පුංචි කෑල්ලක් අල්ලගෙන ඉන්නේ විශේෂඥ ඥාන ඔක්කොම ඇති කරන් නමුත් පදාසයක්ම දන්නේ නැහනේ ඒ පදාසයට යන්නත් බයයි heart attack වෙනකොට ටෙලිෆෝන් එකක් ළඟ තිබුණ නැහැ කියලා අපි හරියට බය වෙනවා. තිබ්බනම් මොකද වෙන්නේ? කවුරු හරි එලා අර අත්දැකීම කාබාසිනිය කරන එක නෙවෙයි. එයි මිනිසෙකුට අයිතියක් නැද්ද මරණයක් අත්දකින්න? අයි මිනිසෙකුට අයිතියක් නැද්ද heart attack එකක් අත්දකින්න? අපිට හම්බෙච්ච ජීවිතේ වැදගත්ම අත්දැකීම. ඒක අපිට මවල පහල පෙන්ලා තියෙන කළු පාට භයානක දෙයක් විදිහට මවල පෙන්ලා දීලා තිනවා කරුමෙට ගියේ එක්කෙනෙක් අතයිලා කිව්වේ නැහැ. පේනවා ඔය කියන ලෙඩ වේගන යනකොට වයසට යනකොටම පේනවා. ඈ? ඔව්. ඉතින් ජීවිතම් ජාතිපි දුක්ඛම් කියන එක මොකද කියන්නේ? අපි ලබපු වේදනාවල් කියන්න බෑනේ. ඒක අරගෙත් ඒක තරම් තමයි. කියන්න කියන්න මතක නැහැ. ඒක තමයි ලොකුම දේ. <laughs> එච්චර තමයි ඇත්තට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මේ මරණ මොහොතේදී කිසියම් කෙනෙක්ගේ ඇඟිලි ගැසීමක් නැතුව මට මේ සුද්ධ අවස්ථාව විඳ ගන්න ලැබේවා. දැන් සරුවචනාංශේ ඉන්නකොට අනුරුද්ධ ස්වාමීන් ඔක්කොම වට කිරුවා. සරුවචනාංශේ සම්පූර්ණ හුස්ම නැතරුණා. අයියෝ කියලා අනන්නනෝට කිව්වා ආනන්ද මේ කවුද? අනුරුද්ධන්ගේ කෑ ගහන්න එපා. තාම චතුත්ථ ධානයේ ඉන්නේ. චතුත්ථ ධානයේ හුස්ම නැතරුණාට තාම සරුවචනාංශේ පිරිනුවම් පාලනය. මේ කට්ටිය ඔක්කොම බලන්නේ. ඊට පස්සේ සරුවචනාංශේ තුන්වෙනි ධ්‍යාන ආය හුස්ම වැටුණා. බැලලා බැලලා එකට ආවා. එකට ඇවිල්ලා කැපිලා ගියාට පස්සේ මරණය සිද්ධ වුණා. කවුරුකත් අතපත ගන්න ආවේ නැහැ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අර heart attack වෙච්ච මනුස්සයගේ screen එකේ බලාගෙන ඉන්නවා. දැන් කොහොමද වැඩේ යන්නේ කියලා උන්වහන්සේට පේන නිසා. ඒ නිසා මරණාසන්න වෙලාවේදී ඒක නිෂ්කලංකව වෙන්න වෙනම නම්. ඒකට හැබැයි ඔක්කොට මෙහෙම බෑ. මොකද මට මතක අප්පච්චින් කියලා කිව්වා මට බයයි කවුරු හරි ඉන්නේ කියලා. බුදුන් වහන්සේ එතුමා ලෑස්තිලා හිටියේ නැහැ වැඩේට. ලෑස්තිලා හිටියේ නැතුව දැනගෙනත් හිටියා. නමුත් යම් කිසි කෙනෙකුට අර ඒක තැනක සඳහන් වෙලා තියෙනවා මේ රහතන් වහන්සේ නමකට පොළොංගෙක් කාලා. ඊට පස්සේ ආ ගෝලයට කතා කරලා කියනවා මේක තව පොඩ්ඩකින් කැඩලා කැඩි කැඩි යන්න පටන් ගන්නවා. ඒ නිසා දැම්මම ඔය පොඩ්ඩක් එළියෙන් අරන් තියන්නේ කියලා. තව පොඩ්ඩකින් මම මැරනවා. ඊට පස්සේ මේක ඇතුළේ තිබ්බහම යන්නේ මිසුණු කරතරයි කියලා එළිය අරන් තිබ්බ ඊට පස්සේ පැරලා. ආයේ මේ මහා සෙන් මහා සෙන් බුද්ධ ආගමේ කියනවා දැන් ගුරුරයා ගෝලයා ඔක්කොමලා හැන්දාවේ සක්මනේ සක්මන් කරගෙන ඉන්නවා. ඉතින් කතා බත නැහැනේ. නමුත් ගුරුට කතා කරලා එකපාරට අහනවා අටින කට්ටියගේ මැරෙන හැටි දැකලා තියෙනවා. ඊට පස්සේ අනික් කට්ටිය කියනවා දැකලා තියෙනවා. කොහොමද දැකලා තියෙන්නේ? නිදාගෙන මැරෙනවා දැකලා තියෙනවා. ඉඳගෙන මැරලා තියෙනවා. ඊට පස්සේ ඔළුවෙන් හිටගෙන මැරෙනවා දැකලා තියෙනවද කියලා. කවුරුත් කියලු නැහැ කියලා. ආ ඒක පෙන්වන්නයි මම මෙලා තියෙන පොඩ්ඩක් සක්මනත කරලා බලන්න කියලා අර ඔළුවෙන් හිටගත්තොත් මැරෙලා වැටෙනවා. එයාට දන්නා තා පොඩ්ඩකින් මැරෙනවා කියලා ඒක විනෝදයක් කරලා පෙන්වන්න ඕනේ. ගෝලයන් බැලුවොත් ඔන්න බලන්න ඔළුවෙන් හිටගෙන මැරෙන හැටි. ඒකට හේතුව මොකද? මේ බුද්ධ ශාසනයේදී ඒ ස්වාමීන් වහන්සේනම කරලා තියෙන කතාවක අනුව යන්නේ. ඈ? ඔව්. මේක කතාවක්. නමුත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් හොඳටම වයෝවෘද්ධව සක්මන් කර කර ඉන්නකොට ඒ ශාංශය වගේ කතා කරලා ඇහුවලු මේ නමලා මේ මරණාසන්න වෙලාවල් දැකලා තියෙන. ඉතින් හාමුදුරුවෝ හිතලා තියෙන ඔක්කොමල මේ මරණසන්න පිළිබඳව සංවේග පහල කරන්නයි කියලා. ඒක දැකලා තියෙද්දි ඇහුවට පස්සේ මේ මොන මොන අවස්ථාවලදීද දැකලා තියෙන්නේ කියලා. ඉතින් කිව්වට පස්සේ කිව්වලු මං අද පෙන්නන සක්මනේ මරණ හැටි කියලා. සක්මන කෙලවරට යන ගමන් ඉරක් ඇඳලා කිව්වලු මම දැන් එහා කෙලවරට ගිහිල්ලා මෙතෙන් දෙනකොට මැරෙනවා කියලා. ඉතින් ඔක්කොමලා හිතවලු මේ හාමුදුරුවෝ විහිළුවක් කරනවා කියලා. මොකද එහා පැත්තට ගිහිල්ලා මෙතෙන් උඩ වැටලා තියෙනවා. ඒක තමයි අර සෙන් බුද්ධහගම අර ඔළුවෙන් හිට ගන්න කතාවෙන් විචිත කරලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාට මරණය කියන්නේ නිකන් මාරුවක් විතරයි. මේ පෘථජ්ජනයට මේ අල්ලගෙන ඉන්න කට්ටියට බැඳීම් ඇති කරලා තමයි භයානක. නිසා අපි ඇති කරන්න තියෙන ශක්තිය නම් ජීවත් වෙන තාක් හැම මොහොතෙම මැරෙන බව කල්පනා කර කර හිටියොත් හැම මොහොතම අපි ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන කෙනා කවදාකවත් මරණයට බය වෙන්නේ නැහැ. මරණත් එක්ක ජීවත් වෙන්නේ. සොක්‍රටිස් කිව්වලු මේ අතරිය අසනීපයක් තියෙනවා ඒ අසනීප සනීප වෙන්නේ නැත්නම් එයා මැරෙනවා කියලා කියන්නේ අසනීප. අරකේ කියලා තිනවා accounts ඔක්කොම බැලන්ස් එක ඉවරනේ. ගෙවන්න තියෙන නයි ඊට පස්සේ ඉවරනේ. ගන්න තියෙනවා ඉවරයි, බනින්න තියෙනවා ඉවරයි. දැන් මං හිටපන් උඹට දෙකක් කතා කරන්න කියලා කවුරු හිතන්නේ මැරුණට පස්සේ ඔක්කොම ඉවරනේ. ඉතින් ඒ නිසා කියලා තියෙනවා මේ මේ මං ඒ පොත් කොලේ අච්චු ගහලා දුන්නා මේ සැරේ අන්තිමට බණ ගෙදරට ගිය දවසේ ඒ කියලා තියෙනවා මරණයෙන් පස්සේ ඇති වෙන මේ සාන්තිය නිසා මාර්යාගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදීකම නිසා කිසි කෙනෙකුට වැඩිපුර සැලකිලි අඩුපුර සැලකිලි නැහැ මාර්යාගේ තියෙන හරි මෙව එක. ඒ නිසා ඊට පස්සේ account balance එක ඉවරයි. ආයේ කවුරක්වත් ඒක නිකන් බොල්නායි වලට දානවා මිසක ආයේ ගණන් බලන්න යන්නේ නැහැ. නිසා මරණය නොතිබුණා නම් තමයි මේ කචල් එක දිගින් දිගට යන්නේ. <laughs> ඒ තරමනුස්සයා බන්ධනය කරලා තිබ්බොත් තමයි. ඒ ඒ ඉතින් ඉන්නකොට කරගත්ත වැඩේ. එහෙම නැත්නම් දැන් උපාලි විජයවර්ධන මහත්තයා නැති වුණා. තාමවත් දන්නේ නැහැ. ඉතින් බැංක් ලෝන් වලට මොකද උනේ? ඉවරයි. ආ කවුරු එක්කද කතා කරන්නේ? ඉතින් ඒ නිසා මේ මරණයේ තියෙන මේ සුන්දරත්වය අපි දකින්න කැමතිත් නැහැ ආසත් නැහැ මොකද හේතුව මරණය අපිට අන්දලා පෙන්ලා දීලා තියෙන බොහොම අවාසනාවන්ත ව්‍යසනයක් කියලා. මුත් සර්වඥාන්තික දර්ශනයට බannකොට නම් මරණයමයි අමෘතයට කෙටි මරණයක් තියෙනවා නම් අමෘතයක් තියෙන්න ඕන කියලා තමයි සර්වඥයන් කියන්නේ. නිසා මරණයට සුන්දරව සතුටින් මුහුණ දෙන එක නම් පමණමයි නිවන් දකින්නේ. ඒ මරණේ ජීවත් වෙද්දිම කෙරෙන එකක්. ඒක ඔය මේ සම්මුති මරණේ සිදුවෙන එකක් නෙවෙයි. හිතත් සංසිඳිලා අර හිත පාවේගෙනවා කියන අවස්ථාවේ කියනවා අතරතුරේ තියෙන අහල දෙලීම. ඒක පෙළාගෙන යන එකට ඒකට වඩා තෙරපීමක් දීලා ඒක යටපත් කරගන්න. ඒ පෙලීම එන්නේ ඇත්තටම අර වතුරට යට වෙලා හුස්ම අල්ලා ගන්න බැරි වෙලාවක එන උස කැදගෙන වැටුන ගානේ ඒ වගේ ගොඩක් එනවා. ඒ හැම වෙලාවකදීම වෙන්නේ අපි ඊයට වැඩිය ටිකක් දුවනවා. පුරුදු කරනවා. ටික ටික ටික ටික ටික ටික ටික පුරුදු කිරීමක් තමයි කරන්නේ. ඒක හුඟක් වෙලාවට ඔය පටිවිපස්සනා ඥානවලදී සිද්ධ වෙන්න පටන් අර ගන්නවා මුළු ඇඟම මිරිකලා ඕජාව ගලනකම් මිරිකන්න ගන්නවා. සමහරට වතුරයට හිර කර ඉන්නා වගේ තේරෙනවා. සමහරට හුස්ම ගන්න දෙන්නේ නැතු වගේ තේරෙනවා. ඒ වෙලාවට යෝගාවචරයට නිකන් මරණය හා මරණාසන්න දෙකටපත් වෙන. හැබැයි හොඳටම දන්නවා මම ඉන්නේ සතියේ. මට තියෙන මේ සමාධිය කියලා දන්න නිසා එයා දන්නවා මේ පරිේශනයක් වෙන්නේ කියලා. අන්නේ මේ මේ ඉදිරියට ගිහිල්ලා ගිහිල්ලා තමයි කන පිටම හැරෙන වෙලාවක් තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක නිසා මේ අභීත භාවය එන දෙයට මුහුණ දෙන්න කැමති නැති කෙනා ඊට බොහෝ මෑතකදීම සත්න පාවා දෙනවා. යෝගාවචර දවසින් දවස දවසින් දවස වැඩි වැඩි තත්ත්වවලට මුහුණ දෙමින් මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරනවා. ඒකම තියෙනවා ඒකේ නිවීමක් තියෙනවා. එතන දෘෂ්ටියක් විතරමයි තියෙන්නේ. මේක සුබයක් කියලා බාරගත්තොත් සතුටක් වෙනවා. මේක කනතරයක් අභ්‍යග්යක් කියලා ගත්තොත් හුස්ම කට ගන්න බැරුව නෙලා দাঁඩි දාලා පැනික් එකකින් නැගිටිනවා. සාධක නිදන උත්තර මිදලා හරි ශාරීරික වේදනාව ප්‍රසූතියේදී හම්බ වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. පිරිමියෙකුටත් ඒ වගේම තමයි කියන්න තියෙන්නේ. නෑ. ඒ ලැබෙන ප්‍රසූතිය නිසා දරුවා දකින්නකොටම මවට ඇති වෙන්නේ මාතෘත්වේ නිසා අර දුක ඔක්කොම ජස්ටිෆයි වෙනවනේ. මේකෙත් මාර්ග ඥානෙදී තේත් එකම ඵල ඥානෙ තියෙනවා. මේ මාර්ගඵල ඥාන කියන එක මේ ලාභයට සතපට 10ට ගන්න බෑ. මැරෙන බය නම් එනවා මතවසේ. මම කරන්නේ මම හිතන්නේ මෙතන මේ සිටුතුමා සුවන් වෙලා මේ හිතේ මරණාසන්න මොහොතේ ඉවසන්න බැරි වේදනාවක් වෙනවා කියන සබුත්තන් ඔව් ඒ කියන්නේ තිරින්ගයක් දාලා බෙල්ල තද කරනවා හරක් කපන කැත්තකින් බඩ කපනවා ඉතින් එච්චර තමයි සුවන් වෙච්චයිසත් ඒ වගේ වේදනාවක් පැහැදිලිව ඒකට දරා ගන්න පුළුවන් ඒ ටෙලිවිෂන් සම්මන්ස අර මරණ හත ඔය දකින්න තියෙනවා දැන් සුවන් පුද්ගලයා මරණ දීර්ඝ හතකින් නිර්වාණය අවබෝධ කරනවා කියන්නේ මේ ආත්මෙන් සුවම් වෙලා ඊළඟ මාර්ග ඥානට යනකොට ආය අර මරණයම ආය අධ්‍යක්ෂල තමයි යන්නේ. ඊළඟ ස්ටෙප් එක නගිනකොට ආයෙත් අර කද්ද. ඊට වඩා තව ගැඹුරු. එහෙම අර ස්ටෙප් බයි ස්ටෙප් යන එක තමයි ජීවිත කාලවලට කැඩලා තියෙන්නේ එක සැරේම උත්සාහය නොකරන පුද්ගලින්ද ආත්ම හතක් යනකම්ම ඉතින් සාමාන්‍ය කියනවා කම්මැලිය දහස්තර බේසුල දහස්තර මැරනවා වීරයා එකතර මැරෙන්නේ. තේරෙනවා තේරලා වැඩේ කරගෙන තියෙනවා. බෙල්ල කපාගත්තා. ඒ වෙලාවේ rahat වුණා. ඔය වේදනාව වේදනාවක් නෑ කියන්නේ කවුරක්වත්. කවුද නෑ? තියෙනවා ඒක ඒක කවුරක්වත් ඒක ප්‍රතික්ෂේපයක් නැත්තේ නෑ. ඒක ඒක ඒක මොන දෙන්න අපි මේ අක්ෂු කියන්නේ මේ සත්‍ය ගන්න නෑ භාවනා කරද්දී ඒක තමයි ටික ටික පුරුදු කරන්නේ. ඉති වේදනාව පිළිබඳව අසත්පුරුෂයා නැත්තම් මෝඩයා කා ඒක මෝඩ මිනිස්සයා ඒක දුකක් බාටපත් කර ගන්නවා. අර ඒක සුඛයට බාර ගන්නවා මේ සුබ නිමිත්තක් කියලා. ඉතින් යාට ඒක නරක පැත්තෙන් කියන්න දෙයක් ඇත්තේ නැහැ. විඳ ගන්න බැරි එක්ක ඒක නා දුකක් වශයෙන් ගන්නවා. ඒ එක එක නාද ඒකට ඒ වේදනාව දක්වන ආකල්පයේ වෙනස මිසක්ක අපි කොහොමදත් සෑහෙන දුකක් විඳිනවා. ඒ දුක පිළිබඳ දෙන අර්ථකතනිය මේ කියන්නේ ends will mean will justify by the end. අවසාන ඵලයෙන් පස්සේ තමයි අර්ථකථනය දෙන්නේ. අර්ථකථන ඕන එකක් වෙන්න පුළුවන්. කොච්චරද? විඳින්නෙක් හිටියත් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් අනුන්ට සංවේගයක් ඇති වෙන තාලට ඒක සුඛයක් විදිහට විස්තර කරන්න පුළුවන් දුක්ඛයක් විදිහට විස්තර කරන්න පුළුවන් ඒක සිද්ධියක් නෙවෙයි කරගන්නත් පුළුවන් ධර්මදේශනාව අහද්දී එයා එකම ඉඳල්මින් ඉද්දී කායानुපස්සනාව ඒවත් වැඩෙන නිසා නිර්වාණය අවබෝධ වෙනවායි කියන හැඟීමක් එනවා මට එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණයෙන් පවණක් මේ නිර්වාණයලා අවබෝධ කරනවා කියලා කරන්න පුළුවන් සත්‍යයක් ඔය ආයෙත් කරන්න දැනේ මරණ මිනිස්සුගේ අත්දැකීම අපි ගන්න හදනවා වගේ කතාවක් මේ වෙච්චි නැති එකක් අපිට අපි කොහොමද මෙෂ කරන්නේ ඔය අපි මේ කරන්න හදන අපේ තියෙන කෙලෙස් වලින් අපි මේ තියෙන කෙලෙස් වලින් අර කියන්නේ හීනමවණ එක විතරයි. නෑ නෑ මෙයා කියන හදන නිවන් දකින්න බණ අහනකොට නිවන් දකින්නවා කියන එක. ඉතින් අපි මේක දැනගත්ත අපි මේක සබා සම්මත කෙරුවා කියලා ඉතින් ලාභේ මොකද්ද? තේරුමක් නැහැ. ඒකේ තේරුමක් අත. දැන් නැති. ඔව් නෑ මං කියන්නේ ඒකෙන් ඒක ඇත්ත කිව්වත් නැති කිව්වත් අපිට කිසිම කිසි පසුපසු වෙලක් ඇත්තේ නෑ. ඒ කියන්නේ අපිට නෑ අපිට කොම්ප්‍රිහෙන්ඩ් කරන්න බැරි ශේෂ්ත්‍රයක් ගැන අපි මේ කතා කරන්නේ. අපිට අල්ලන්න බැරි, ජස්ටිෆයි කරන්න බැරි, වෙරිෆයි කරන්න බැරි ශේෂ්ත්‍රයක ඒ නිසා නිකන් තනි අතින් අප්පුඩි ගහන්න හදනවා වගේ කොච්චර ගැහුවත් ඔකේ අඬන්න නැගින්නේ නෑ. ඒ පැත්තෙන් වෙරිෆයි වෙන්නේ නෑනේ. ඒ නිසා මේ වගේ කතා නිෂ්පල කතාවලට වැටෙනවා. තේරුමක්ම නැහැ. නෑ කකුල් දෙකේ ඉරියව දක්කලා තියෙන පල්ලංකම් කියන වචනේ අත් දෙකට ඉරියව පෙන්ලා නැහැ. ඒක පසු කාලීනව ඇති කරගත්ත දැන් උසක් මම කරන්න මෙහෙම කරගන්න කියනවා මෙහෙම කරගන්නේ කොහොම හරි කකුල් අත් දෙකට අවධානය යන්නේ නැති විදිහට අත් දෙක තියාගන්න කියනවා. ඉප අදි වෙනකොටත් අත් දෙකේ මුද්‍රාව ඉතින් සරුවචන එක එක මුද්‍රා තියෙනවා. ඒක ඇත්තටම මේ ඒ ශක්තිය ගැන පැත්තෙන් කතා කරන කට්ටිය එහෙම කියනවා. ඒ කියන්නේ ඒක එකන ඒ නිසා ඒ කොයි එකත් එකයි. මෙහෙම තිබ්බත් එකයි මෙහෙම තිබ්බත් එකයි මෙහෙම තිබ්බ ඒක ඒ ඉරියව් පිළිබඳ කතාවක් නැහැ කියලා කියන්නේ අපි ඔකට ආයිරි ගහන්න යන්න ඕනේ නැහැ ඒක විවෘත මාතෘකාවක් හස්ත මුද්‍රා පිළිබඳව බලපෑමක් සඳහන් කරලා නැහැ. අවසරයි දැන් ඔය කියපු දැන් ඔය අවසාන අත්දැකීම් වලට අපි දැන් එන්නේ එන්න භාවනා ජීවන තුලින් වැටෙන්න ප්‍රබල වෙන සතිය ඔය මගේ එන සියලුම අන්තරාදායක தත්වල වලට මේ මොහොතේදී ගාම හමු සිහිරීමේ ශක්තිය අධිකරණය. ඔ නෑ එතකොට සද්ධාවත් එනවා. වීරියත් එනවා, සතියත් එනවා, සමාධියද ප්‍රඥාවත් එනවා. නමුත් අපි මේ කරන්න හදන්නේ මේ සියලු බලමුළුවේ නායකත්වයේ සතියට දෙන එක විතරයි අපි මෙතෙන්දි කරන්නේ. අනිත් සෑම දෙයක්ම මේ හැම එකකින්ම පන්නරේ ලබලා ඒගොල්ලෝ ඒ කට්ටිය කටයුතු කරන මොකද මේ න්‍යාය ධර්මයක් මෙතන සිද්ධ වෙන්නේ මේ මම මැරනවා කියන එකක් අපි කිව්වට ඒ මේකක් මේකේ නෑ මේ ගලක් නම් ගලක් නම් පැලති පුපුරති දිරා යති ගඟක් නම් ගලති පුහුඳට ගලා යති මලක් නම් පෙපෙති පරවිති පෙති යලි ඕකකින් මම කියා ගන්න නෑනේ මල ගඟ ගහ අපි මේක මම කියන මරණය දුකක්මයි කියලා කියන්නේ කවුද නෑ කියන්නේ ඕනේ නම් ඒක බෙදාගෙන බලන එකයි තියෙන්නේ ඒ න්‍යාය ධර්මයේ දැනගන්න තමයි අපි මේ භාවනා කරන්නේ මරණදී ඉස්සෙල්ලා මරණ දුක් නැත්නම් මරණ අත්දැකීම ලැබෙමින් ගියාට පස්සේ තේිනවා මේක මම කියාගත්තත් නැතත් ධර්මතාවයක් මේකේ තියෙන්නේ කියලා. උපදින තාක් උපදින්නේ දුක්මයි මරණ තාක් මරණේ දුක්මයි. කීයද දැන් වෙලාව? 3:20යි. ඒ කියන්නේ අපිට නතර කරන්න හොඳටම ඇති කාලේ. මාත් හරිම දැන් මම අහපු කෙනා දැන් එයාගේ සහෝදරයාට හොඳක් සනීප කරගන්න එයාට දැන් මම්ම තක්ුනේ එයා දැන් හොඳ පැත්ත ටිකක් හරි නැමුණා කියන එක එතන අදහස් කරන්න පුළුවන් මට ප්‍රශ්න වල ඉඳලා වර්ණ ගන්න වෙනවා ප්‍රශ්නේ මට තේරුණේ නැහැ දැන් කියන්නේ දැන් මට භාවනා කරනවා කියලා මම නෙවෙයි දැන් මම පින් වැඩ කරනවා කියලා එයාගේ අදහසක් තියෙනවා ඒක නිසා මේ එයා ගොඩක් වෙලාවට මේ සමහර වෙලාවට කියනවා මේ ඔයා භාවනා කරනවා අර මේ කිය කියනකොට මම කියන්නේ මම නම් භාවනා කවුද කියන්නේ ඔයා මම භාවනා කරනවා කියලා මම භාවනා කරන්නේ නැහැ කියලා මම කිව්වා. නමුත් එයා දන්නවා දැන් මම මොකක් හරි මේ පැත්තට නැඹුරු වීමක් තියෙනවා කියන එක. එයාගේ සහෝදරයා අසන්නික වෙලා මේ අන්තිම මොහොතේ ඉන්න අතරේ එයාට මතක් වෙලා තියෙනවා මාව. මතක් වෙනවා එයාට කියන්න ඕන කියන එක නළු මේ එයා වෙනුවෙන් බෝධි පූජා කරන්න හරි එහෙම මට කරන්න එහෙම කියලා. ඊපස්සේ එයාට ඒක කියන්න අවස්ථාවක් වෙලා නැහැ ඒ සහෝදරයන් නැද්ද තියෙනවා. දැන් මම දැන් දැන් හිතුවේ දැන් එයාට දැන් එහෙම හරි හිතුනේ දැන් මේ හරි පැත්තට එයාට චුට්ටක් හරි නැඹුරු වෙලාද කියන එක. ඒ කියන්නේ මැරිච්ච කරන්නේ නෙවෙයි යාළුවාට. නෑ ඇත්තටම ඒක දෙපැත්තක් තියෙනවා ඒ කියන්නේ කලබල වෙච්ච වෙලාවට අපි පිටුරු ගහේ එළියෙනවා ඒක නිසා මේක ඥාණයෙන් වෙච්ච සිද්ධියක්ද හැඟුම්බර වෙච්ච සිද්ධියක්ද කියන්න බෑ. එයාට ඒක වුණා නම් එවැනි ඇත්තක් වුණා නම් ඊට පස්සෙත් එයි. ඇවිල්ලා කතා කරේ නිසා අපිට ඒක තීන්දුව කරුවත් නැතත් ඒක ලොකු බලපෑමක් නැහැ. කලබල වෙච්ච වෙලාවේදී ගත්ත තීන්දුවයි මරණ වෙලාව සහෝදරගේ මරණය බාරගත්තට පස්සේ ගත්ත තීන්දුව දෙකම එක නම් ඔන්න කීයක ඇත්තක් වෙලා තියෙනවා. ඊට පස්සේ යාට ගාණක් නැත්තම් හරි එහෙමනම් ඒ කියන්නේ ඔක දිගට එන්න ඕනේ. දිගට එනවනම් අපිට පැහැදිලිව තව සිද්ධි දෙක තුනකින් පේනවා. මනුස්සයා ඒ වෙලාවේදී ගත්ත තීන්දුව ජීවිතේටම බලපාලා තියෙනවා. හොඳ තීන්දුවක්. අර ඉස්සර වගේ මේ මේ භාවනාවට උලි විහිළු කරන අදහසක් නෙවෙයි ප්‍රෝජනවත් වෙනවයි කියලා. ඉතින් ඒක ඒකට ඉඩ තියලා වැඩ කරන එකයි අපිට කරන්න තියෙන්නේ. Taman ස්වාධීනව කරන්න දෙන මේ වැඩේට ඉඩ තියලා ඔබ මට භාවනා කරනකොට මට අනම්මනම් කිව්වා නේද? දැන් එන්න එපා කියලා එහෙම අසත්පුරුෂ වෙන්න බෑ අපිට. ඒ වගේම තමයි අනේ එන්න දැන් ඔයාලට වෙනසක් වෙලා තියෙන කියලා මගේ ශ්‍රාවකෙක් වෙන්න කියලා ඒ ඕනෙත් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නේ නැහැ අනේකයි තියෙන්නේ. පානිකන් සුම්මයිරි තමයි. ඒතරේ ප්‍රශ්නෙත් නැහැ උත්තරෙත් නැහැ අනේකයි තියෙන්නේ. මොකද කියන්නේ? නැහැ. සමහර වෙලාවට අපි පාන්දර දෙක තුන වෙනකන් ඔහි මේ වගේ දෙයක් අහුවෙච්චාම වැදගත් දේවල් නෙවෙයි. ඊයේ ඉතින් අර එකිනෙකා එකිනෙකා මත ප්‍රකාශ කරනවා. ඉතින් හොඳටම අපි දන්නවා උදේ වෙනකොට එක්කෙනෙක්වත් මත වෙනස් කරලා නැහැ. ඒකද ෂුවර් නේ. පටන් ගත්ත මතේම තමයි ඉන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. නෑ ඒ බින්දින පුළුවන් නම් ඒ කියන්නේ මතයක් නෙවෙයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒවා නිකන් බොඩි පුස් දේවල් ඉදිරිපත් වෙලා තියෙන්නේ. දෙයක් ආවනම් ආර වේදන වේදනාවල් එනකොට බලවත්ම වේදනාවක් ආන අපි බහන කැඩෙනවා. භාවනා දක්ෂ නම් වේදනාව කැඩෙනවා. එච්චර. කියලා තියෙන මේ වික්ෂෝ සත්‍යවාදී ප්‍රියගණ සහිතෝ ධර්මශීලස්සේ පූජ්‍යෝ වාදා විමුඛේ සරගුරු මකින. සත්‍යවාදී වෙනොන ප්‍රියගණ සහිත වෙනට ඕනේ. මේ වාදියක් අපලවට බ්‍රහස්පතිව පරද්දන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණා අපේ මේ මේ කලා විවාද නොකරන්නේ බුදුහාමර අපට උගන්ලා දෙනවා. කිසිම වෙලාවක කලා විවාද නැහැ. ඒ නිසා මේ මේක මේ විවාදයකින් ජය ගන්න පුළුවන් දෙයක් නෙවෙයි සත්‍ය කියන්නේ. ඥාන මේක කඩන්න ඕනේ. නෑ අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ වාදෙම අපි නඟලා තියෙනවා වෙන අයට විරුද්ධව. එතකොට අපිට ඒ වෙලාවේ ඇහුණා නම් එදා වෙනසක් වෙන්න තිබුණා. ඒ මුකෙන් බල කියවිගේ මෙන්න මේ කියන්නේ හැම වාදයකම අන්ධකාර පැත්තක් තියෙනවනේ. ඒක පෙන්ලා දෙන්න පුළුවන් වෙන කෙනෙකුට. ඒක පෙන්ලා දෙන්න ඕනේ අරට චරිතඝාතනය නොවන විදියට. යටි ගහතන විදිහට පෙන්න දෙනකොට එයාගේ තීක්ෂණ භාවයක් කරනවා මේ පැත්තේ තීක්ෂණ භාවයක් වැඩෙනවා. එනිසා යා මේ උත්තර දෙන්න ඕනේ පවුල කෙනෙක් විදිහට සලකලා ගසල විසි කරන අදහස නෙවෙයි පරාජය කරන අදහස නෙවෙයි එයාට මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන විදියට ප්‍රශ්නයක් ඇති වුණොත් Taman තුලින් Taman උත්තරයක් මතර හොයාගන්නේ කොහොමද කියන පැත්තට දෙන්න පුළුවන් නම් මම හිතනවා එතකොට ඒක සාධාරණ මේ සාධනීයයි කියලා ඒ ප්‍රශ්න සාකච්ඡාව. එනතුර මේ දේශපාලන වල වගේ වෙන වාසියක් සඳහා යන විදිහට කටයුතු කරුවොත් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වැඩ වෙන්න වැඩි වෙන්න ඉඩ තියෙනවා. දැන් එහෙනම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් අපි නතර කරනවා. අපි පැයකට පස්සේ පැයක සක්මනේට පස්සේ මෙතන එකතු වෙනවා නැවත පරියන්කයක් සඳහා.